ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සද්ධා සම්බන්ධ වීමක් අපි යොදාගත්ත කාලසටහන හැටියට ආමාරින්ද අපිට තියෙන මේ අද දවසේ විශේෂයෙන්ම ප්‍රශ්න චාරාත්මක වැඩ පිළිවෙලට තමයි ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ඉතින් සංගා දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න පටන් ගන්න ඉදිරියට යන අතරේ කාට හරි ඊට අතර වායදී සභාගත කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඒක ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියන කර්මාවේ ආරම්භය. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම යන්නේ කෙළුවන් සරණ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මහා නිදාන සූත්‍ර විග්‍රහයේදී ජරා මරණ වලට හේතුව ජාතිය බව දේශනාවේ සඳහන් කිරීම ගැන පැහැදිලි කිරීමක් කළා. ජරා මරණ සහ ජාතිය සමස්තයක් වශයෙන් නොගින පිළ දෙක වෙන් කිරීම දුආයතනයක් බවත් ඒ නිසාම ඇත්තටම දැක්ම පසන්න පසන් වී ඇති බව සඳහන් කළා. මේ යන මට වැටුනේ වැටුණ වැටෙන ආයු මේ ද්වේතාවේට මේ ද්වේතාවේට අපි අවිද්‍යාව බව මේ ද්වේතාවියම අවිද්‍යාව බවත් ඒ නිසාම සසර කැවීම සිදුවන බවත් පෙනේ. මේ වැටීම කොතරම් දුරට හරිද තවදුරටත් නිවැරදිව කියා දෙන දෙස කර්මම් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හතරම දුකක්ව තිබියදී ජාති මංගල කාරණාවක් සුභයක් හොඳ දෙයක් විදිහට ජරා ව්‍යාධි මරණ නරක විදිහට සඳහන් කරන්නේ අපි වගේ බලන දෘෂ්ටි කෝණය හැටියට නිසා ලෝකෝම සංසිද්ධියක අවස්ථාව අපි සාමාන්‍ය කියන මේ සංස්කාර වල තියෙන මුල මැද අග කියන තුන. ඉතින් මුල හොඳයි මැද නරකයි අග නරකයි එහෙම නැත්නම් මුල හොඳ නෑ මැද හොඳයි අග නරකයි ආදී වශයෙන් ඒවට අගයන ආඩම්බරයන් පටවන්නේ අපි අපේ රුචිආශිකම් අනුව. ඉවිලිසිල් කියන අපේ කියන වැටහීම් මට්ටම් අනුව ඉතින් නිසා මේකේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්නම් ව්‍යාධි සමාන රස කරනවා ජාති ජරා මරණ කියන මොනවාද කියන තුන මේ තුනේම එකාකාරව තියෙන්නේ හරස්ක දහති කොන දුකක් බව තේරුම් ගන්නවා නම් මේ ජාතිය පිළිබඳව උදම්මාන ගතිය ඒකේ තියෙන මොහොතරම එහෙම නැත්නම් ඒකේ තියෙන අවිද්‍යාන්තකාරයේ තේරුම් ගත්තොත් කෙනෙක් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ජරා මරණ නැති කිරීමකට කරන එකක් වගේම જાතියක් නැති කිරීමකට කරන එකක් කියන එකට සාදර වෙයි. එහෙම නැත්නම් ඒක මේ જાති නැති කිරීම කියන කොටසට සාදර වෙන්නේ. ඒ සාදර නොවෙන්නේ අර අවිද්‍යාව නිසා තමයි. ඒකෙදී මේ දුක පිළිබඳ ඇති ආශාවට දුක පිළිබඳ ඇති ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියන වචනයක් තමයි මම මතක් කරේ විසුද්ධි මාර්ගය සඳහන් වෙන්නේ වෙන එකක් වශයෙන් මගේ මතකේ තියෙන්නේ ඒ જાතිය බදාගන්නේ අපි જાතියට ආශා කරන්නේ දුකට තියෙන ආශාවක් වශයෙන් ඊට පස්සේ ජරා ව්‍යාධි එනකොට ඒක අපි සුද්ධ දුක්ඛ දුක්ඛ බවට පත් කරනවා ජාතිය සංස්කාර විපරිණාම දුකක් බව තේරෙනවා ජාතියම ජරාවටපත් වීම කියලා කියන්නේ ඒක පෙරලෙනවා විපරිණාමයකටපත් වෙනවා පරිණාමයකටපත් වෙනවා රූපාන්තරණයකටපත් වෙනවා ඉතින් ඒ නිසා ඒ જાතිය හට ගැනීම දිහා බැලීම විස්තර සහිතව බලලා ඒකේ තියෙන දුක්ඛ ස්වરૂපය බුදුජානක වහන්සේ පෙන්වන්නේ යම් සංසිද්ධියක ඕන සංසිද්ධියක මුලමදාග තියනවා කියන තමයි නිර්වචනය දෙනකොට සංස්කාරවල මුලමදාග කියනයි කියලා සංස්කාරයක විපරිණාමය ඉතාමත් ප්‍රකට හට ගන්නවා. ඒක ඒ විදිහට හට ගැනීම කෙරෙහි වැඩි අධ්‍යයන සතියකින් වැඩි අප්‍රමාදයකින් වැඩි ප්‍රබුද්ධ භාවයකින් වැඩි සමීපස්තකමකින් උත්සන්නව ආසන්නව බැලුවොත් ඉපදෙනවත් එක විශාල විපරිණාමයකට යනවා. අපේ තණ්හාව ඒක පෙන්වන්නේ. ඒක වසං කරනවා. ඒක වසං කරලා උපත්යෙන් පස්සේ උපත්ය වෙන්නන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ඇවි ඇතිවිච්ච ලොකු වෙච්ච වැඩ කරන යන එක තමයි පෙන්වන්නේ. නිකන් සාමාන්‍ය සිංහල උරුවට කියනවා නම් විශ් බඳිනවා පෙන්වන්නේ විශ් නටනවා පඳලා පෙන්වන්නේ. විශ් බඳින තැන පෙන්වන්නේ. විශ් බඳින තැන දැක්කොත් ඕකේ වෙහෙසෙකුත් නැහැ. ඒ සාමාන්‍ය වර්ගයට වෙස්සඳනකොට විශාල අනම්මනම් සෙල්ලම් දාලා ඒ පිටිපස්ස තමයි අඳන්නේ. අඳලා දේශනාක නටන වෙන්න දෙනවා. ඒස් බඳිනවා වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තියෙන්නේ භාවනාවේදී අපි මෙතෙක් කල් මතුවෙච්ච පිපිච්ච ලොකු වෙච්ච දේවල් දිහා බල බල තහත් ප්‍රකාශ කරලා හිටියට අපේ දැක්මවත් අපේ දැනුමත් අංග සම්පූර්ණයි ඇති වෙනකොටම ඇති වෙන තැනදීම දැකගත්තොත් අන්න එතනදී මනුස්සයාට මෙතෙක් ඒ සංසිද්ධිය පිළිබඳව හිතා ගන්න බැරි වෙච්ච නැත්නම් සංසිද්ධිය වශී කර ගන්න පුළුවන් සංසිද්ධිය පාලනය කර ගන්න පුළුවන් විශාල ශක්තියක් ලැබෙනවා දර්ශනයක් වශයෙන් දෙන්න තියෙන්නේ අපි රෝගයක් ඇති වුණාට පස්සේ විශේෂයෙන්ම කියනවා ජනපද රෝග කියලා. ඔය පැතිරෙන රෝග ඇති වුණාට පස්සේ ඒ රෝගයට ස්ථිර උත්තර දෙන්න රෝග මූලය අල්ලන්න. රෝග මූලය අල්ලන්නේ නැතුව රෝග ලක්ෂණ වලට කොච්චර වලට කරන කරත් ජාති වශයෙන් ප්‍රකාශ කරන්න බෑ ඒ රෝගේ පාලනය කරන්නේ. ඒක රෝග ලක්ෂණ වලට ප්‍රතිකාත්මක කරන අතරේ කෑ ගහන ලෙඩුන්ට බෙහෙත් දෙන අතරේ වෙනම අංශයක් ක්‍රියාත්මක වෙනවා මේ රෝගේ මෙච්චර උත්සන්න වෙන්න ඉස්සර වෙලා කොතනින්ද ආවේ. ඒ ප්‍රකාශයේ තියෙන වටිනාකම වෛද්‍ය විද්‍යාවේ පැත්තෙන් බලලා දැන් තමයි කොබාල්තරේ පෙන්නනවා දෙදී උත්සන්න වුණාට පස්සේ රෝගියාට নানা ආකාර විස බීජ වලින් පහළ තියෙන සංකර කරනවා ඒ නිසා මූලික වෙච්ච විස බීජ අල්ලන්න ලෙඩ වෙච්ච කතාවෙන් අල්ලන්න බැරි රෝගේ නටන්න ලෙඩ වීගෙන එනකොට මූලික රෝගයේ හේතු වෙන විස බීජ අල්ලන්න රෝග ලක්ෂණ මතුවෙනකොටම පරීක්ෂා කරන්න ඕනේ මතුනට පස්සේ දුර්ලභ වෙච්චි ප්‍රතිශක්තිය තියෙන යෝගියාට ලෝකෙකින් ඔක්කොම විස බීජ පාන වෙනවා. එතකොට අපි අල්ලගන්නේ සමාලාට මූලිකම බලපාන රෝග බීජ දෙවි. ඒ නිසා රෝග බීජ අල්ලන්න රෝගේ එනකොටම රෝග ලක්ෂණ එනකොටම පරීක්ෂා කරනවා පස්සට යනවා. ඊට පස්සේ ඒ අල්ලගත් බීජය පරීක්ෂණකාරවල නැවත රෝගියෙකුට නිරෝගී කෙනෙකුට දාලා ඒ රෝගේ ඒ නිරෝගී කෙනාට මේ රෝග බීජ දැම්මට පස්සේ මේ ජාතික ජනපද රෝග ලක්ෂණ මත වෙනවද කියලා තුන් සැරයක් පරීක්ෂා කළොත් තමයි ජාතික මට්ටමින් ප්‍රකාශ කරන මේ ලෙඩේට හේතුව මේකයි කියලා. අපි අපිට කුෂ්කර්මයේ කියපු ගන්නවා බලයක් ලැබෙච්චාම රෝග බීජ වනකොට 1000ක් අමාර කම් වෙනවා. ඒක අඩු කරන්න රෝග බීජ රෝගේ හට ගන්නකොටම ගත්තොත් බීජ ගන්න අඩුයි. ඊට පස්සේ එක එක බීජයක් ආයේ පැලයකට නිරෝගී පැලයකට ආසාදනය කරලා අපි පටන් ගත්ත තිබුණ රෝග ලක්ෂණ ඒ පැලයටම තුනම පාඩු. තුන් සැරයක් කරනකොට තමයි පුළුවන් වෙන්නේ දැනගන්න මේක තමයි රෝගේ මේක තමයි බීජ කියන්නේ. මේ ඒ පස්සට යන ක්‍රමේ වෛද්‍ය විද්‍යාවේ බුදුදානකේ චතුරාර්ය සමානයි. දුක දැනගන්න දුකට හේතු වෙනවා. දුකට හේතුව කවදාකවත් ස්වરૂපේ නරකක් නෙවෙයි. ඒක බොහොම හොඳ එකක්. තණ්හාව, ආසාව. කැමැත්ත ප්‍රිය මනාපේ. ඒත් අවසාන ඵලය තාම දුක්ඛිතයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස මරණ ව්‍යාධි ජරා. මේ දෙක අතර සම්බන්ධතාවය මේ විපරිණාමය මේ පෙරලිය හොඳටම පේන්නේ තණ්හාව ඇති වෙච්ච ගමන්. තණ්හාව ඇති වෙලා ආපිටි විහිදලා කන්දක් වලට වත් වෙනවා පස්සේ අපි අත ගන්නෙ සංකීර්ණ දෙයක් අල්ලන්න බෑ. ඉතින් මේක වෛද්‍ය විද්‍යාවෙත් රෝගේ රෝගීට හේතුව කියනවා. ඊට ප්‍රතිකර්ම සහ ප්‍රතිකර්මයට මේක සඳහන් කරනවා චතුර සත්‍ය දීලා තියෙන තැනදී මම පස්ස තදින ක්‍රමයටම තමයි යෝනිසමස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් ලෙඩක් ඇති වුණාට පස්සේ දුරක් ඇති වුණාට පස්සේ කාදයක් වුණාට පස්සේ ඒකට ඉෂාර කරන අනුගම මිස ඒ ඒ මුසුපුසු රූපෙන් අලකලංචේදී ලෙඩේ හේතු හොයාගන්න තරම් ස්පර්ශයක් අපිට ඉන්නේ ඒ තරම මේක වහලා ගන්නවා. නමුත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ කියලා අපහාර. ගලහපාපය නම් සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහ පිටපස්සෙන් දානවා ගලහපය. ඉතින් බුදුජානනාගේ කියන මේ මිනිස්සු සුනකාව ලෝකණය කරන්නේ බලු වැයක් කරන්නේ. මොකක් හරි ඉලක්කයක් ඒක පස්සේ දුවනවා. කෑවා. සිංහයා කවදා කරන්නේ? සිංහාව ලෝකණය කියලා කියන්නේ ආපු තැන බලනවා ඒක විනාශ කරනකොට පස්සේ ආයෙ ගල්ලෙන්නේ නැහැ ප්‍රශ්නෙත් නැහැ. ඉතින් බුදුචානන්ත සාක්ෂියෙන් කියලා කියන්නේ ඉස්ලාම වතාවට ඒ කිංසච්ච කවීසියෙන් නැත්නම් සත්‍ය නැකිමයි කියලා කියනකොට උන්වහන්සේ මේ විදිහට අර රෝගී දෙදී දුකේ කරදරේ මුලට ගන්න මුලට යන්න හදාගත්ත ඒ ගමනට විප්ලවීයයි කියලා. ඒක රැඩිකල් කියන මොකද අපිට රෝගේ බරපත ප්‍රශ්න බරපතල වෙච්ච ගමන් අපි ඒකත් එක්ක ගසා ගන්නවා. අමාරුයි මුලට අදින්න. මුලට අදින ක්‍රමය තමයි යෝනිසමස්කාර කියන්නේ යෝනිය කියන වචනය අටුවාචාර්ය වහන්සේලා ඥානය කියලා සඳහන් කරනකොට අපි දන්නවා ප්‍රසූති ඇති වෙන යෝනිය කියලා. කෙනෙක්ගේ මුල බලන්න යෝනියට යන්න ඕනේ ආ ළමයි ඇති වෙන හැටි බලන්න. නමුත් අපි දන්නවනේ ළමෙක් ඇතිවට පෙන්වන්නේ නැහැ. ඒක අන්ධකාර කම්බලයක් කරන්නේ. ඒක වෙනම මොකද කියන්නේ තිබිරිය කියලා කියන්නේ. ඇති වෙච්ච බබාම hina වෙලා දොරට වඩනවා තාත්තට පෙන්නනවා. මොකද තාත්තට යන්න දෙන්නේ නැහැ තිබිරියට. මේ වගේ අපේ මුළු පද්ධතියම ජීවිතයයි හැම එකම හදලා තියෙන්නේ හට ගන්න තැන වසංගත. බුදුජනසිකයේ තිබිරියට ලින්ගෙන ගතිය විප්ලවීය නිසා ඒකට නිකන් බහුණු කැමති වෙන්නේ නැහැ. මේ හේතු හොයන්න මුලට යනවා. ඉතින් යෝගාවචර කියලා කියන්නේ අන්නේ විදිහට ජරා ව්‍යාධි මරණ කියන දුක්ඛ දුක්ඛ ටික ඇතිවීමට හේතු වෙන ජාතිය කෙරෙහි විපරිණාම දුක්ඛ කියන දාවෝදයෙන් තමයි බලන්නේ. මේ ලස්සන කිපටිච්ච මේ කිරිකැටි දරුවම තමයි කොයි වයසටපත් වෙන්නේ. ඒ දරුවමයි චෙන්දරි ගන්න ගත්තට පත් වෙන්නේ වැටෙන්නේ. ඒක රබින්ද්‍රනාත් tagore තුමා කියලා තිබුණේ අර සන්නාලියනේ සන්නාලියනේ කියන සිද්ධියේ කාටද මේ සලුව කියන්නේ ඊයේ ඉපදුණු කිරිකට දුවටයි ලස්සන හැඩකට දාලා සලුව කියන්නේ ඊට පස්සේ ඒ දුවටම මගෝ විදෙට්ට සලුව වෙනවා ඊට පස්සේ ඒ දුවම ඇවිල්ලා මිනිහ වහන්න සලුව වෙනවා ඒ තුම්පලෙදි බොහොම ලස්සන විස්තර කරනවා සලුවට දාන හැඩ වැඩ එක දිනකට දාන සලුව හැඩ වැඩ එකක් මගුලට තියෙන සලුව හැඩ වැඩ එකක් මම වාසේ ඒකෙත් බොහොම කන කොප්පාටින් හැන්දෑයාමේ අන්ධකාරයේ වණ්ඩාණ්ඩා සලුවක් කියනවා අරදුවටම තමයි. නමුත් සම්තුන තුනයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුනටම සමහිත නැත්නම් ඔය බුද්ධංග ධර්මවල තියෙන ශ්‍රේෂ්ඨම තැන තමයි ඔය තුනම එකම සිද්ධියක අවස්ථා තුනක් විදිහට දැකලා මේක හොඳයි මේක මොස්පේන්තුයි කියන්නේ නැතුව ඒවට නොසලෙන හිතක් නැත්නම් අෂ්ටෝක ධර්මේ කම්පා නොවන හිතක් ඇති කරගත්තොත් ඉපදෙන එක නැති වෙනමයි. ඉපදෙනව සන්තෝෂ වෙන්න නැතිවට කනගාටු වෙන්න ගියොත් ඉතින් මෙතන ඇති වෙන මේ ද්වේතාවය මේ ඇති වෙන මේ දෙපැත්ත හැමදාම අපිව නලවමින් පිනවමින් අපිව මුසුකු කරමින් පෙරලි පෙරලි යන සුසුළු සුලක් වගේ නැත්නම් සුලියක් වගේ. ඉතින් මේ භෞතික ටිකෝ ඇත්තටම නිසන්වනේ අපි කරපු පසුගිය දවස්වල කරපු රිට්‍රීට් ගොඩකට මේ පටිච්චසමුප්පාද කතා සම්බන්ධ වුණා. අපි කියුවේ නිබ්බේධික සූත්‍රයේ ඒකෙත් පෙන්නලා තියෙනවා සර්වඥාන්සේ කාරණා හයක් පෙන්නලා කාමය ඥාන වේදනා තණ්හා ආසව කර්ම සහ දුක කියන කර්ම හයම පෙන්නලා ඒ හයට බැලියෝගේ බැලකට හය ගන්න දාලා සූත්‍ර විහිදෙන්නේ මුති ඒකෙදි පෙන්නනවා ඔය දුක ඇති වෙන මුල හේතු පිළිවෙල ජාති දරා ව්‍යාධි මරණ පෙන්නන. ඉතින් ඒකෙදි මම මතක් කරුවේ දැන්. සර්වතන්සි බුදුනේ තසක් පොය දවසක බුදුනේ තසක් පොය දවසක පින්නෝ පැය තසක් පොය දවසක. නිසා වෙසක් ඉවර පස්සේ අපි පාටියක් දැම්මා. එහෙනම් අම්මගේ පින්නෝ පැයට පාටි දාන්නේ. කනගාටු වුණත් අහනවනේ අනේ බුදු කෙනෙක් ඉපදිච්ච දවසේ මොකටද කනගාටු. බුදුහාරු බුදු වෙච්ච දවසේ කනගාටු. අපි මේ බෞද්ධය වෙසක් එකට මොන අට කරගෙන ඉන්න මිසක සතුටු වෙන්න බෑ කනකට වෙන්න බෑ. අනිත් හැම ආගමේම සාස්තුමාධිපති දාසේ සත්තු මරනවා, ඕක කරනවා, පාටි දානවා, නැත්තම් නැත්තම් නැත්තම් කියලා. අලුබදකට මොන අට කරගෙන අයියෝ යේසුස් වහන්සේ කුසී පෙරණ ගැවුවා කියලා සමාලින්නද මම ආගමක් ගැන කතා කරාට. දෙකට කරගත්ත ගමන් එකට පාටි දාන අනිත් එකට අරනවා. සර්වඥාගේ ඒකටම තමයි දුන්නේ ඩොක්කක් කනවා වගේ. මොකට පාටි දාන දෙයක්වත් නෑ. අපට කරදාට වෙන දෙයක්වත් නෑ. ඉපදුනෙත් එදා, බුදුනෙත් එදා, පිරුණ පැවිදිලා. ඒ වගේ අමුතු වෙසක් ගන්න මම බෞද්ධයාට. පරණ වෙසක් කරගෙන බෑ. අලුත් වෙසක් ගතට පස්සේ ඉපදුනා කියලා සන්තෝෂ වෙන්නත් එපා. මඟුල් කෑවයි කියලා පාටි දාන්න යන්නත් එපා. කනගා අඬනකොට කනගාට වෙන්න යන්නත් එපා. දැන් සර්වඥාන්සේ පිරුණ පාන වෙලාවේ ළඟ හිටපු සංඝයා ආબોධ කරගෙන නැති අතට අඬලා තියෙනවා. ආනන්දහමතුත් අල්ලලා තිනවා කියන්නේ දොරබාර බදාගෙන ඉන්නවා. ඉතින් මුතුන් කරනකොට මම කිව්වනේ අල්ලලා තියෙන සියලු සංස්කාරය අනිත් එකම ඕනේ නෑ බෑ. දැන් වෙන කෙනෙක් නම් භවතනස තනකට බෑ. සාසුනාසේ තනකට මොකද ඉස්සරහට මේ මිනිස්සු බුද්ධාම කාලා ගන්නවායි. මේක නැති වරාල කියලා එහෙම ඇඳිලා නැහැ. ඉතින් මේක මම හිතනවා මේක ආගමකට මේ ධර්ම ෆිට කරන්න බෑ. ඔය ඔය කියන જાති එකක් නැත්නම් ජාතිය පිළිබඳ සතුටින් කනගාට වෙන්න දෙයක් නැහැ. ජරා ව්‍යාධිල කනගාට වෙන්න දෙයක් නැහැ කිව්වොත් ආගම කරන්න බෑ. ආගම තියෙන්නම ඔය සතුට පෝෂණය කිරීමේ ප්‍රාර්ථනා වැඩ කිරීමේ මිනිසුන්ට ජීවන දර්ශනයක් ලබා දීමේ ප්‍රෝග්‍රෑම්. ඒ නිසා මේ කියන මේදී පරිසම්පාදයක් වගේ දෙයක් බුද්ධ ආගමත් එක්ක බුද්ධ ධර්මයේ නෙමෙයි මම කියන්නේ බුද්ධ ආගමත් එක්ක දැනෙන පටලවිල්ලක් ඇති කරනවා බඩේ ජීනයක් වගේ. ඉතින් ඒ නිසා මේව ආත්ම අවුරුදු 2600 යනකොට ඔක්කොම වෙනසලාවට යට වෙනවා. කිසිම කෙනෙක් මේ පැත්ත කතා කරන්නේ උගෝදනේ කැමති බුදු වෙන්න ඉස්සලා සිතාතුමාගේ චරිතය කියනවනම් අම්මෝ හරිය ආසයි. ජාතක කතා ටික කියනවනම් ආ හරි ෂෝකයකට ආගෙන ඉන්නවා. බුදු වෙලා කිව්ව චතුරාර්ය සත්‍ය කියලා කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ නේ අපිට. ගැඹුරු වෙන්නේ කියන. ගමනට දාත කතාවක් අහගෙන ඉඳලා ඇත්තටම තේරෙන්නේ නැති කෙනෙක් මේ තියෙන තේරුම් ගන්න ඕනකමක් නැහැ. ඒකට මේ ගත කරන බොල් ජීවිතේ මේ හිස් ජීවිතේ කුමන නැටුම් කෙලි කවට සිනහදා. ඒ ටික තේරුම් ගන්න ඔබට ඕනකමක් නැහැ. මොකද දැන් ඉන්නේ අපි මේ ලංකාව ගත්තොත් ලාංකිකය ගත්තොත් පුදුමාකාර ඒක පැති මාන දුරු වෙන යුගයක තාක්ෂණික යුගයක ඉති ඔක්කොටම ඕන මේක පාටිය ඒක හොඳ හොඳ එකක් එනවා ඉස්සරහට. මේ පොඩ්ඩක් බලන්න බටහිර ලෝකෙට උනේ මොකද්ද කියලා ওই සෙල්ලම අවුරුදු 200කට ඉස්සෙල්ලා බටහිර ලෝකෙ පටන් ගත්තා. අවුරුදු 200කට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? පරිසරේ විනාශයි, සදාචාරයක් ඇත්තේ නැහැ. ඕසෝන් ලේයරක නැහැ කියලා කියනවා. අනේ මම දැන් මොනවා කියලාද කියලා. කොහොමකට අපි ඔය තටම තටම යන්න හදන්නේ අර මිනිස්සු ඇදිච්ච අගාතට තමයි. දැන් අපි අත්තන් ධනපති ගාගෙන එනවා වගේ පේන ඉතින් ඔක්කොටම මොනවද තියෙන්නේ මේ පාටියෙන් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඊට පස්සේ නිවන් දකින්න මේක ලස්සන කෑල්ල කාලා. මට සකයි ඔය ලස්සන කෑල්ල ඔය කියන ලස්සනක් තියෙනවා. ඉතින් ඉතින් මේ විස්තර කරලා ඉන්න එක ඇත්තටම මම හිතන අපේ දේශනාවේදී ඉස්සරහට කීපතාවක් අපිට සාකච්ඡා කරන්න වෙනවා. මම මම මේක මට මතකයි මම මම ගියේ මේ ළඟදී නිසන්වයි කිව්වා. කොළඹට ගියාට පස්සේ මට ධර්ම සහ මාත්‍රකාව දුන්නේ අනේක ಜಾති සංසාරම් කියන්නේ. ඉතින් මම බණ කියලා බණ කිව්වට පස්සේ සභාවේ ඉන්න නෝන කෙනෙක් කිව්වා සාමාන්‍යයෙන් හරි භයානකයි මේ සංසාරේ අපි දන්නේ මේ මේ බොහොමක පෞලිය වගේ අපි ගත කරාට දැන් මෙයාත් එක මායත් එක තරහක් ද්වේෂයක් යටිපහුවලා තිබුණොත් ඒක අපි දන්නේ නැතුව ඊගාව ආත්මෙට ගිහිල්ලා මම මෙයා කෙරේ ඊටාම නපුරු ක්‍රියා කරන්න පටන් ගන්නවා ඉතින් එම් වෙලා තාත්තයි පුතයි වෛරයක් තිබිලා ඊගාගාතන පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා මරලා. පුතා විසින් තාත්තා තාත්තා විසින් පුතා මරලා. ඉතින් පස්සේ කිසිම එහෙම තරහක් පේන්න තිබුණ නැතිලු නමුත් අර ගినాපු බීජ. ඉතින් අහුවෙලා තියෙනත් ඔය පේන කාර්යකින් හරි ඉතින් මේ හිප්නොටයිස් කරපිලා වෙන්න ඇති. ඉතින් ඒ නිසා අපි මේ ලස්සනට hina වෙලා දැන් අපි අම්මයි තාත්තයි තාත්තා පුතයි සම්බන්ධතාවය පැවතුනාද? දැන් ඇතුලේ අර පැහැරෙන බීජය ද්වේෂය අපි ඊගාවාත්මයක් ගිහලා ගන්නෙම නැතුව අපිට කැපෙනවා කියලා. ඉතින් මම ඉස්සර කරලා හරුවත් ඔය වගේ ප්‍රේම කරත් ඕකම වෙනව නේද කියලා. තරහවම කෙසේ ආයෝ හරියට තරහ ගියා කට්ටියට. ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙනම් මනුස්සකම එපයි කියලාද අපි මේ පින් කරලා දිස් මනුස්සාගම ඒක නිකාට ආදරය කරන එක වැරදිද කියලා. මම මම එහෙම එකක් කිව්වේ නෑ. මම කියන්නේ ඔය ද්වේෂය ඔය විදියට බීජයක් වශයෙන් යන්න පුළුවන් නම් රාගය යන්න බැරිද? ඒල ඔයිට වැඩි අනතුරක් ඔයිට වැඩි කැත වැඩක් කරන්න බැරිද? ඉතින් අපි බලන්න මේ රාගෙට හොඳයි කියනවා ද්වේෂෙට හොඳ නැහැ කියනවා. ඒකට ද්වේෂෙ පැත්තේ අනේ මේකත් වෛරය නිසා යන යන තැන් වල යාගෙන පටිඝය කියලා ආත්මෙන් ආතට බද්ධ වෛරයක් ඇති කර ගන්නවා. ඒ වාගෙම තමයි ප්‍රේමය. මේ වාගෙම තමයි මගේම අම්බෝ වේවා මගේම තාත්තා වේවා මගේම අම්මා වේවා කියලා ඇල්ලුවොත් අර මොකද්ද මොක බදාගත්තා වගේ තමයි අල්ලනවා. ඊට පස්සේ ගලවන්නවා. ඒක ඒකත් මේ ඉදින්දා ජීවිතයට කොහොමද ඒකට ඔය කියන මෛත්‍රිය, ඔය කියන පවුල බැදී, ඔය කියන සම්බන්ධතා විස්තර කරන්න කියලා ඉතින් මට ඇත්තට ප්‍රශ්නයක් නෑ වැය කියලා ඉන්න නිසා මැදුක් නැති ඉඳලා. මට නම් ගොඩින්ම කියන්නේ නෑ. නමුත් උත්තර දෙන්න වෙන්නේ ඉන්නේ ගොඩක් ගියොත් එක නිසා ගියෝ උගා කර ප්‍රශ්න අහනවා. ස්වාමීන් වහන්සේලාම කැලේකටලා ඉඳලා කරා අපි කොහොමද දරුවන් කෙරේ බීජන්නේ අපි කොහොමද අම්මා අප්පා කෙරේ බීජන්නේ අපි කොහොමද පුතලේ කෙරේ හිටවන්නේ අපි කොයි දේ පිටේවත් මතක තියාගන්න රාගයට ගියා ද්වේෂයට ගියා මුස්තුන ද්වේෂාවක් ඇති කරලා එකම දෙන්නේ රාගය හා සිදුවෙන දේමයි ඒ කෙලසිල්ලමයි ද්වේෂෙ ඉඳ වෙන්නේ ඉතින් අපිට පුළුවන් ද ඉති ඉදිරි ඉදිරියට වෙන සිද්ධියේදී විතර මේක මනාපයි මේක අමනාපයි කියලා වර්ග ભેදයකින් තීරණකින් තොරව දකින්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දැකීම දැකීම වශයෙන් අතකට පත් ඉතින් විතරක් පරිසර කියලා කිව්වේ දකින්න දේ දැක්කට පස්සේ ඒක මෙහෙම හොඳයි මේක නරකයි තේරුම් බේරුම් අනම්මනම් කියලා කියන්නේ දැක්කට පස්සේ උඹ ඒකට වමාරදදී. නමුත් දැක්කට දේ නතර කරන්න පුළුවන් නම් ඒක පුළුවන් කියලා පටන් ගන්න බුදුහාමුදුරුවෝ. මම දන්නවා මම කක්කුමලට කියනවා දිත්තේ දිත්තම සම්භවිසති දැකීම දැකීම ප්‍රමණය ඉවරයි මේ කරනවා ඒක දැක්කට පස්සේ යනවාට බෑනේ මේක හොඳද මේක නරකද කියලා එකක් එච්චරම තමයි ඇහෙත් තියෙන්නේ සම්පූර්ණ කැමරාවක් තියෙන්නේ ඇහි සද්ද මේක ඇල්ලුවාට ඔය පරිගත කරන යන්ත්‍රයේට මේ බණක්ද යන්නේ නැත්නම් මේකද කියලා දෙයක් නැහැ ඒ වගේ දැන් අනෙත් තියෙන ඔච්චර නමුත් අපි එතනින් නැත කරන්නේ මේක හොඳ දෙයක් මේක නරක දෙයක් මේක හරි මේක ඉතින් ඔය හරහා ජාති ජරා ව්‍යාධි මරණ ජාතිය හොඳවැත්තට දාලා මෙහාට දැම්මට පස්සේ බුදුජානනාංශයෙන් මේකෙන් ඇති කරන න්‍යාය ධර්ම තමයි ඒ ජරා ව්‍යාධි මරණ වලට වග වෙන්න ඕනේ ජාතිය කැමති වෙච්ච උඹමයි පිට කෙනෙක් නෙවෙයි පිට කෙනෙකුට උත්තර ගන්නත් බෑ බාහිරෙත් නැහැ ඇතුළම ඉතින් ඒකට මේ ප්‍රශ්න විග්‍රහ කිරීමක් විතරක් නෙවෙයි ප්‍රශ්න එළියට යන්න මේ සුලියෙන් ගලවිලා එළියට යනත් උත්තරය එතනමයි තියෙන්නේ. ඉතින් එතකොට වෙලා තියෙන්නේ අර මේ දෙයක් විශේෂයි සමහිතින් බලනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍ය ප්‍රතිපදාවෙන් නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා. එතකොට පේන්නේ ජීවිතයේ හරිය මේ දල් ජීවිතේ වර්ණ වර්ණවත් නැහැ. සිද්ධි බහුල නැහැ. ජීවිතේ නිකම්ම නිකම් අර පතෝල බහලුවක් වගේ තමයි කිසි එච්චර උම්මල ගලක් නැහැ කට ගැස්මකුත් නැහැ ඉතින් ඒක පොඩ්ඩක් හදාගන්න කියලා කන කෑම බලන්න ඔය පතෝටි කාලා ඉන්න වෙනුවට පොඩ්ඩක් ඔක රස කරන්න ගිහිල්ලා අස්මාසුලක් දාන්න ගිහිල්ලා පටලවෙන පටලවෙන්නේ කරකොලට ඇවිල්ලා ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේවා පතෝල බහලුවක් ඉන්නවද එහෙනම් රසමස උලක් කරන පොඩ්ඩක් ළමෙන් පිට කරලා පාරේ ගියාද කියලා හොයනවාද? දන්නවනම් මේ පොඩි හිවිල්ල නිසා කොච්චරක් තමන් මේ ඒ වගේ දුක්කකට අයිතිවාසිකම් කරනවාද කියලා යාන දකින්න මිසක જાතියක් වශයෙන් හිතන්න පුළුවන් මේ කියන මේවන්නේ. පහුලක් වශයෙන් අපි හිතන්න පුළුවන් මේ කියන මේවන්නේ කද්දාවත් බෑ. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔය ලස්සන මට මතකයි දැනක මේ ගාන්ධිතුමා කියලා තියෙනවා. නෑ මේ රජතුමා. මේ බුද්ධ ආගම ජනමාධ්‍යයට ජන විඥාණයට ගැළපෙයිද නැද්ද කියන එක නම් මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි කෙරුවොත් හරියනවා කියන එකක් මම කියනවා. තනි පුද්ගලයෙක් කෙරුවොත් හරියනවා. හැබැයි පොදුවේ ගන්නකොට ඔක්කොම එහෙම වෙන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා ගැලවුම් මාර්ගයේදී මම දැන් මෙතන මම කියනකොට නම් අපි සාමකෝ කියනවා භාවනා කරන සංකල්ප කරනවා ඒකට අවබෝධයේ සිද්ධ වෙන්නේ අර එක කටක් බොක්ක වෙන ඇවිව වගේ තම තමන්ගේ අවබෝධ කරගත්ත ප්‍රමාණයට පස්සේ මේක තමයි තියෙන වැඩිදුරට කතා කිරීම හරහා මට කියන්න තියෙන්නේ. මේ ලෞකිකයේ මම හිතනවා ඉතරක් අපි දේශනා විදිහට ගන්නකොට මේ වගේ දායකත්වයක් එකක් නිදර්ශනයක් ලක් කරගන්න වෙනවා. ඒක විස්තර කරා. ඒක දුසුන් ප්‍රශ්නයක් අහන්න. එතකොට සවන්නස් සාදායක් නැත්නම් නිර්වාණය බුද්ධ ධර්මය පවතින්න බෑ සාදායක් නැත්නම් නිර්වාණයක් නිර්වාණයක් ඇති වෙන්න කෙනෙක් උපදින්න ඕන ඒ උපාදානයක් අවශ්‍යයි නිර්වාණය දකින්න ඒ වගේම බුදු කෙනෙක් ඇති වෙන්නේ නැහැ උපාදානයක් නැත්නම් එහෙනම් මේ නැත්නම් බුද්ධ ධර්මිකුත් නැහැ ඒ නිසා උපාදානයක් අවශ්‍ය දෙස වගේ නිර්වාණය දකින්න. සද්දෝපනිසා දුක්ඛෝපනිසා සද්ධා. උපනිසා සූත්‍රයේ ධර්මතාංශය දේශනා කරනවා. මානසික දුක ගිනිගෙඩියක් ආව නැත්නම් කවදාකවත් ඒකට සද්ධාාවක් වෙන්නේ නැහැ. මානසික මොකේකට හරි ධාන්දිකට පෙළඹෙන්නේ දුකක් ආවා. දුක්ඛෝපනිසා සද්ධා. සද්ධාව නිසා තමයි පරිශීලන කරන්නේ. ඒ පරිශීලන කරගෙන ගිහිල්ලා අන්තිමට දුක නැති කරන්නේ ඒ ක්‍රමය තමයි. ඒක නිසා ඒක ඒ චක්‍රයේදී ද්වේතාවය අවශ්‍යයි. ද්වේතාවය අවශ්‍යයි. නිවනක් අවශ්‍ය කියලා තියෙන්නේ මේ අතෝරක් නැති දුකට සාපේක්ෂ කරක් හොයන්න. ඒ වගේම බුද්ධියගෙන නිසතර ප්‍රබුද්ධ කෙනෙක් පහළ. බුදු කෙනෙක් පහළ. නානාකාරයෙන් කාමභෝගී ගණන ලෝකවන්තර වේ. ලෝක විශ්යන් අතරේ ධර්මයක් පහළ. ලෝක විශ්යන් අතර ඒතරම් තණ්හාවක් නැත්නම් ධර්ම අවශ්‍යතාවයක් නැහැ. බුදියල ඉන්න ජනතාවක් නැත්නම් ප්‍රබුද්ධ බුදු කෙනෙක් අවශ්‍යතාවයක් නැහැ. මෙච්චරම සංසාරේ දුක්ගනේ කකා යන යන්නේකක් නැත්නම් නිවනක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා ගස්කල් වලට බුදුත් නැහැ, ධර්මයක් නැහැ, නිවනක් නැහැ. දැන් අපිට හම්බෙලා තියෙන පරිණාමය අපි බොහෝම ඉහළයි. ගස්කලුත් ඉක්මවලා, තීරසත් ඉක්මවලා, ශීලපාය සත්‍යකම ඉහළයි නෝ. අනාලන තියෙන කවුද කියලා බලන්න හීලපාය සත්‍යකමත් ඇදී අනාලන තියෙන මනුස්සයා. ස්ට්‍රෙස් එකදී වගේ බයක් තමයි හත්තුනේ. නෑ. ඒඩ්ස් කැන්සර් අනුරාධපුරගත පොඩ්ඩක් අහලා තියෙනවා මේ මේ වඳුරන්ට මිනිස්සු කෙන කෑම දෙන්න එපා මොකද මෙයා කැන්සර් පරිේශනයක් කරනවා. ඔක දුන්නොත් උන්නත් කැඩලා. මිනිස්සු කන කෑ ළඟින් ගියත් මිනිස්සු කෙනා ළඟින් ගියත් හත්තුනේ. මං කියව දිගට ආටිකල්ස් වගේ. මේ මේ නෝවේ රටේ මාළු හදන ෆාර්ස් දාලා තියෙනවා මොකද වැඩ අක්කර කරා වෙන් ගාලා කොටු කරලා කෑම දාලා මාළු වර්ග දාලා බෝ කරනවා දැන් මානසිකද තණ්හ වැඩිදල වැඩියෙන් කෑම දාලා වැඩි අර කෑම යට දැම්මත් වෙලා විසවයි වගේක් ඇවිල්ලා අර කින් මාළුන්ට ලෙඩ වෙලා දැන් මාළු දොස් කරලා ඉන්නවා අහලවත් තියෙන ලෙඩ වෙච්ච මාළුවෙක් ගැන ඉස්සර කාලේ මොහොතේ කවදාකවත් මාළුවෙකුට ලෙඩ වෙච්ච කතාවක් අහලා තියෙනවා මාළු දොස්තරලා ඔන්න මිනිස්සු ඇත ඇත ගන්න ගමන් ගිහින් කරන දේ වැඩි ඒ නිසා මේ කටයුත්තේදී මේ සාපේක්ෂතාවය නැත්නම් මේ ද්වේතාවය වැඩකට හැටි බලනකොට ඒක හරියට ඒ කියන්නේ දෙපැත්ත කැමෙන කඩුවක් වගේ නිසා මේ ද්වේතාවයේදී පොදු ජන උත්තරයක් වෙයි මහත්ය උත්තරෙන් හදාගන්න මේ පොදු ජනයට නිවැරදි හඳුනා දෙන්න පොදු ජනයට ධර්මයේ කියලා දෙන්න ඔක්කොමලා බුදුන් සරණ කවදාවත් නෑ. ඒක බුදුන්සේ පැහැදිලිව කියනවා නිවන ලබන පිරිස ඉතාම සුළු කරයක්. ධර්මය අවබෝධ කරන පිරිස ඉතාම සුළු කරයක්. බුදුහාමුදුරුවෝ පහළලා ලෝකේ හතර දිශාට බණ කිව්වට බුදුහාමුදුරුවෝ පිළිගන්නේ සුළු කරයක්. ඒක මම හිතන ලස්සනයි. අපි සියලු ඔක්කොම බෞද්ධ කරන්න හදනවා. අපි ඔක්කොම බුද්ධහම පිළිගන්න හදනවා. ඔක්කොමලා නිවන් දකින්න හදනවා කියලා කියනවා නම් ආන්නේ බුද්ධාගම දේශපාලනට ගාවකට. යහරියන්නේ. කවදාකවත් දැක්විලි ගන්නසගේ දේශනා විලාසී හැටියටම මේක දේශමාන්ත ගන්න බෑ. කෙනෙකුට ඕන නම් ඒක නිසා තමයි බුද්ධාගම බුද්ධාගමේ තියෙන මේ ක්‍රියාපටිපාටික තීතිගත කරන එකකට ආත්මార్థකාමී කියලා දෘෂ්ටියක්. එයාට අවබෝධ කරගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම එකක් කියනවා යම් විදියකට ඒ ධර්මය හෝ සතිය හෝ අප්‍රමාද හෝ යම් කිසි කෙනෙක් තමගේ ක්‍රම වැදගත්ම මන මනස යුතුයකම කියලා ගත්තොත් ඉස්සරහට ඒ පස්සට මොන්නම බාධාවක් නැහැ. ආධ්‍යාත්මික ගමනේ මොන්නම බාධාවක් නැහැ. එන හැම බාධාවකම නෙවෙයි ඉස්සරහට. ඒක නෙවෙයි නම් තියෙන කාමය නම් තියෙන මාන්නේ නම් තීයත තණ්හා දික්මාන නැත්නම් මමයි නේද හැමතැනම බලයි. ඉතින් ඒ නිසා අපිට තීරණ කරගන්න තියෙන්නේ මගේ පරමාර්ථ නැත්නම් මගේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික වශයෙන් මම මොකක්ද තෝරගන්නේ කියලා ගත්තොත් නිවන හෝ සතිය හෝ අප්‍රමාද වගේ දේවල් ගත්තම සිද්ධිත මම දැනග බුදුසසුනේ දේශනා කරන මහණෝ උච්චර කෙලෙස් තිබුණාට කුසල් හිත තරම් මොන වෙලාවක්වත් බලන්නේ කෙලෙස් විශාල ලෝකෙදිම කෙරපොඩි ගන්න. මේ තනි අප්‍රමාද හිත කුසල් හිත ඔය සේරම වැඩි බලන්න. අපිට වෙලා තියෙනවා මේ ඒකට උරදීලා ඉදී කටයුතු කරන්න. අපි මේ දහසකුත් එකක් දෙකම කරගත්ත එකකින් අරකට ටිකක් කරනවා මේකට ටිකක් කරනවා ඒකට අරලා එන ගිඩිය වල Java කරන්නේ. ඒක හොඳට මතක කියන්නේ මේ කෙලෙස් hina වෙන්නේ විශාල වශයෙන් hina වෙන්නේ අපි අපේ පරමාර්ථ නැත්නම් අපේ දෘෂ්ටිය අපේ යෝනිසමනසිකාරය සකස් කරගන්න නිසා. නැත්තම් කෙලෙස් වලට hina වෙන්න පුළුවන් අපිට ඕන කෙනෙක් කියලා දුන්නා නම් ආඳුන ගන්න කියලා. ඒ තරමට මේක ශක්තිමත්. ඉතින් අර ඒ එවැනි නිවැරදි එල්ලයක් නිවැරදි යෝනිසමස්කාරයක් කියන එක බුදුරජාන් වහන්සේත් වග වෙන්නේ නැහැ රාහුල කුමාරට දෙන්න පුළුවන් කියලා. ගන්න ඉඩ තියෙනවා. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා රාහුල කුමාර ගැන ගත්තාමයි යසෝදරා ගැන ගත්තාමයි සුද්ධෝදරා ගැන ගත්තාමයි ඒ කට්ටිය ගත්ත සුපබුද්ධ දේවදත්ත අනිත් පැත්තට මොකද කරන්නේ මොකද කරන්නේ පාදම දෙවත්තයි කියනවා බුදුහාමරකට මහරහත යන්න බැරි වෙන කියලා සුපබුද්ධ දු ඉතින් දෙන්න පුළුවන් නම් අපි ඔක්කොටම මහා කරුණාවෙන් දෙන්න පුළුවන් එහෙම බැරි තියෙන්නේ ලබා ගන්න දේශිත නිසා මේ බුද්ධ දේශනාව දේශපාලන වශයෙන් හෝ සමාජික වශයෙන් හෝ උදාන හදන කෙනා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා මම කියනවා. මෙච්චර හයි ටෙන්ෂන් කරන්ට් එකක් සෙල්ලම් කරන්න යන්න. Taman දිහාට හරකට කිසිම ප්‍රශ්නයක් නැහැ. Taman මම දැන් නිවන් දකින්න කියේ. එහෙම නැතුව මේක වමතින් අල්ලන්න යන්න. ඒක අල්ලනවා නම් දෝති මල්ලන්න. එහෙම නැත්නම් අතල්ලාන්නේ කන්නේ. ඊට වඩා අනිෂෝ ඔය වෙන ආගමක් ගත්තා නම් මුස්ලිම් ආගම කියනවා හත් දෙකෙන් බෙදලා. හරියට දේවල් දෙනවා. හරි يعني කියලා නෑ ආයෙ මේ හොරම නෑ බොරු නෑ වංචා නෑ කියපු දේ කරලා තියෙනවා. මේක කරගෙන ඉවරලා ඒ වගේ දේවල් මේකෙම බලාපොරොත්තු වෙනවා නම් මම ගහේ නැති වහා කෑවා. මම මම පිළිගන්නවා මේ සක්කායදී සම්මත දෘෂ්ටි හදාගන්න කිති වටිනාකම. එහෙනම් යෝජනක කරා සකස් කර ගන්නවා කියන වටිනාකම කොච්චර කල්යයිද? කොච්චර භාවනා කරත් කොච්චර දක්ෂවත් කොච්චර සීල රැක්කත් අපි යන්න හදන්නේ මෙන්න මේකටයි කියන්නේ එකලස. ඒකට අන්තිමොක්ඛය කියලා චෛසිකය බුදුහාම දේශනා කරලා තියෙනවා පෙරදක්පත් කියලා. යන්නේ කොහොමද කියලා. ඒක එන්නේ කොයි වෙලාවෙද කියන්නේ එනකම් අපි කරන ඔක්කොම ට්‍රයිල් ඇන් එරර් කරගෙන යනවා. පොඩ පොඩ පොඩ පොඩ එන්නේ ඉන්නේ. ඒක සාමාන්‍ය පොදු ජන ජීවිතේ සම්බන්ධ දෙයක් ඒ සම්මා විද්‍ය සහ යෝනිසමනසේ කාර්යන බාහනා නොකරන කෙනාට මේ පැත්තටවත් යන්නේ නැහැ. භාවනාත් කරලා ආජීව සම්මා කම්මන්ත සම්මා වාචා ඒකත් හදාගත්තට පස්සේ තමයි තමන්ගේ ලැබිච්ච අවසන් සුද්ධියට හම්බෙන්නේ. එනම් භාවනා කරන්න හම්බෙන්නේ. සමාජ ජීවිතයත් එක්ක ජන ජීවිතයත් එක්ක යොදා ගන්න බැන්න මේ තේතන ලොකු ගැටලුවක් වෙනවා. නමුත් අපි කරන්න යන්නේ භාවනා කරලා ඒක විවෘතව තියාගෙන භාවනාව හරහා ඒ කය වචන හිත සාමාජික ප්‍රශ්න සකස් කිරීමයි තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඊට සම්බන්ධව තමයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ භාවනාවේ ලබන අත්දැකීම් වලින් පමණක් නිවන් අවබෝධ කළ හැකිද? සූත්‍ර දේශනා නිවන් මාර්ගට අත්‍යවශ්‍ය වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ භාවනා කියන වචනේ අපි අත්කරගෙන දෙනකොටම මුගවදෙනෙක් හිතන්නේ අත්කරගෙන කියන අතක් උඩ අතක් තියලා අත් දෙක වහගෙන බලන්නේ ඒක තමයි භාවනාව. භාවනා කරන්න ගොඩාක් මේ පුළුල්ලක්තියක් තියෙන්නේ. ඒ සමත භාවනාව නම් මේක තමයි. ඔය සර්වචනාසේ ලෝකෙට විපස්සනා භාවනා කරන විපස්සනා භාවනා කරන දවස පුරාම භාවනා කරනවා. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් සක්මන් කරුවත් කැලවක් දීවත්. ඉතින් ඒකට ඒක සමාජගත ධර්මයක්. භාවනා කියන එක මේ භාවනා මේ ශාලාවකට ඇවිල්ලා ඒක යා කන්ඩිෂන් කරනවා, සාවුන්ඩ් ප්‍රූෆ් කරනවා, ඔකට පිළිගෙන ඉන්න එක නෙමෙයි. අපි එතන ගියාම මොන ධර්ම ටිකක් දිනු කරන සතිය මේ සාසමාධිය අපි ඊට පස්සේ ටික ටික සක්මන් කරමින් බාහිර ලෝකෙට යමින් ඒක හදන්නවනේ ඒ නිසා ඒකාන්තයෙන්ම මේ භාවනා කියන වචනේ අර්ථකථනය හදාගන්න ඕනේ. ඒකෝ නම් කියන්නේ භාවනා අන්තයෙන් පමණක් නිවන අවබෝධ කරගන්න ඒක උනම් පුළුවන්. දවස පුරාම කරන හැම වැඩක්ම භාවනා කියලා ගත්තොත් ඒක තමයි තියෙනවා. පේනවා මේ දීලා තියෙන්නේ. භාවනා කියන කතාව සම්බන්ධ කරන සිංහල ඉඳගෙන නැත්නම් අපි ඉස්සරහ කියන්නේ හතර කනසිකේ රූපේ දිහා බලන්න ඕක භාවනා කරන මම හිතන එක මේ වැඩමුළු හරහා පොඩි වෙනසක් ඇති කරලා දෙන්න ඕනේ භාවනා කරන්න. ඒකෙම සීමා වෙලා නැහැ. මුළු දවසේ හැම වෙලාවෙම හතරේ දිවෙන් කොයි ඉරියව්වෙන් වුණත් වයසේ කොයි වයස වුණත් දිගටම භාවනා මම ඒකට හරිනවා සූත්‍ර දේශනා නිවන් මාර්ගට අත්‍යවශ්‍යයිද ඉතින් සර්වඥාන්සේ දේශනා කරන හැටියට සූත්‍ර විඥාන, චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන කියන තුනක් අවශ්‍යයි මේ කෙලස් කරා. ඒ නිසා අපිට පටන් අරගන්නේ සූත්‍රමය ඥානෙන් තමයි ඒකට පොතේ ධර්ම කියලා කියනවා. අසුවිරු ඥාන පුදුජන සින්න කාලෙදින්නේ කෙනෙක් කියන අනිත් කෙනෙක් අහගෙන ඉන්න ශ්‍රාවක දීර්ඝ සම්බන්ධතාවයක් නිසා සූත්‍ර දේශනා ක්‍රමේ පමණයි කියන්නේ. අද ඇත්තට කොච්චර ක්‍රම තිබුණා මේක තමයි වැඩිම ක්‍රියාශක්තිය කරන. කොච්චර ජනමාධ්‍ය දියුණුවන කෙනෙක් නෙමෙයි. අපි ඒකනේ මෙච්චර දුර බහර ගවන්න මේක තමයි කියන්නේ. නැත්නම් ටේප් වලින් කතා කරලා බලනවට වැඩිය මේක වෙනසක් තියෙනවා. ටේප් වලින් අවසෝත මේ තමයි නමුත් අර සර්වචනන්සේ කරපු කීපනමක් ඉස්සරහින් කියනවා වහන්සේගේ අදහස ඉදිරිපත් කරපුවා ඒ ඇති වෙන ভাইබ්‍රේෂන් එක ටේප් එකකින් එන්නේ නැහැ. පොතකින් එන්නේ නැහැ. DVD කරාට එන්නේ නැහැ. ඒක ඉදත් සක්‍රිය ක්‍රමයේ අද සක්‍රිය ක්‍රමයේ ඒක නිසා සූත්‍ර දේශනා අවශ්‍යයි. විශේෂයෙන්ම මෙතෙන්දි මම අඳුරලා දෙන්නම් ඒක එච්චර වැදගත් නැහැ නමුත් දැනගලා තියෙන්න ඕනේ අපි අතුලත ශාසනය කියලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා මේ වාතාවරණය ඇස්සේ යම් යම් ක්‍රම වල අපි දිනු කරගත්තට පස්සේ ඒ ඇති කරගත්ත අතුලත ශාසනය දියුණුවක් කරගත්ත කෙනා අතින් දැනගත්තා හෝ නොදැනගත්තා බාහිර ශාසනයට කියන අනිත් අයගේ සීලයේ පිණිස සමාධි පිණිස ප්‍රඥා පිණිස සංනිවේදනයක් සිද්ධ වෙනවා ඒ සංනිවේදනයේදී සූත්‍ර ධර්ම දුමාකාර සමීකරණයක් අපිට ලබා දෙනවා කතා කරන්න පොදු මාතෘකාට කලබල දෙනවා නිසා සර්වචනන්සේගේ දේශනා ඔක්කොම දැන් පොතක තැන්පත් කරලා ඒක අපි ගෞරවයෙන් සඳහන් කරනවා මාතෘකාව කරන තමයි කියනවා මේකයි මේ කියන්නේ අන්න අසවල් සූත්‍රයේ මේක මෙහෙම කියනවා කියවහම ආට කෙලින්ම බුදුන් දැකලා දැනගත්තා වගේ සම්බන්ධ කරගන්න පුළුවන් ආහාර පද්ධතියක් කියනවා. නිසා සූත්‍ර දේශනා අනිවාර්යයෙන්ම අභ්‍යන්තර වශයෙන් තමන්ගේ ශාසනය දියුණු කර ගැනීමකට බාහිර ශාසනය වශයෙන් කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කිරීමේදී අවශ්‍ය වෙනවා. ඒ නිසා සූත්‍ර දේශනා තමයි අපි ඇත්තටම දැනට මේ ධර්මස්කන්ධය වශයෙන් තියාගෙන ඒවටින් විනය දා ධර්ම කියලා දෙක කරලා තියෙනවා. ඒකේ ධර්මයේ තමයි ඉස්සරහට ඒකට විනය කියනවා. ඒ විනය කියන්නේ ඇත්තටම සමාජයත් එක්ක පවත්වන සම්බන්ධතාව. විනය දෙකක් තියෙනවා. ඒකට සබාහිර කියලා ගොඩක් වෙලාට විනයදී තියෙන්නේ නිවන් ළඟට පුද්ගලයන් නැත්නම් නිවන් ළඟින් සාදාටම වෙච්ච පුද්ගලෙක් පුද්ගල සමූහයක් ජනයාත් එක්ක ආචාර ධර්ම පවත්වනකොට අනික් අයට හිලියනවා කර ඉන්න ජීවිතය තමයි විනයදී තියෙන්නේ. සූත්‍රවල තියෙන්නේ අභ්‍යන්තරික වශයෙන් චිත්තචෛතසික ධර්ම ටික ඒ අදාළ රූප ධර්ම ටික කීකර කරගන්න එකයි. ඒ නිසා මේ සූත්‍ර දේශන අවශ්‍යයි. ඒ නිසා හැබැයි මේ ප්‍රශ්නේ අහන්න හේතු වෙන්නේ නැති කියලා මම හිතන්නේ ඔය ඔබ සූත්‍ර ධර්ම කට්ටියම වැඩි භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ජීවිත බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කට්ටියට ඒ ඒකම මම කරදරයක් කරා. මේ කරදරයක් කරන්නේ. සූත්‍රම කරදරයක් කරන්නේ. ඒකකොට කියන්න වෙනවා මේ ඉරකට විතරක් නෑ ක්‍රියාත්මක කරන්න නැත්නම් ක්‍රියාත්මක කෙරෙන්න සූත්‍ර විද්‍යාව අපිට සර්වඥාතීතක කිව්වා ඒ සංවේදනය කර ගන්න පුළුවන් නිසා මම නම් සාමාන්‍යයෙන් භාවනා නොකරන වෙලාවවල රිට්‍රීට් වලට පුළුවන් තරම් කෙලින්ම ඍජු සර්වඥාතීතක සූත්‍ර ටික කියව ගන්න පුළුවන් නම් ඒක නිකන් හරියට රාහුල කුමාරයාගේ සෝදරාගේ බහක තාත්තගේ බුදේ යන්නේ. නමුත් හෙවණට ගියාට පස්සේ කිව්වා ස්වාමීනි ඔබ හෙවණක් මට සැපයි. කියලා අතල්ලාගෙන තරමට බුදුහාමුදුරුත් එකේ මේ අවශ්‍ය පුත්‍රයාට සම්බන්ධයක් ඇති වෙනවා. අන්න ඒ වගේ සම්බන්ධයක් වෙනවා සූත්‍ර කියනවා. කෙලින්ම බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. කෙලින්ම බුදුහාමුදුරුගේ වචන යන්නේ ඒතකොට කිසි අසරණගේ පෙරදුරේ කවුරක්වත් නෑ මේ වෙලා තියෙන ඒවා ඉතින් වෙන භාෂාවකින් දේශනා කරලා තියෙන අවුරුදු 2000කට ඉස්සෙල්ලා පැවතිච්ච සමාජ නිදර්ශනම කතා කරලා තියෙන්නේ ඒ නිසා මට පෙරදුරු අල්ලන්න වෙනවා මාත් ඒ යටි පෙරදුරු තමයි මේක කරා සූතර ළඟ කියලා දින මාත් පොරක් වෙනවා ඒ වගේ වෙච්ච කට්ටියක් තියෙන එක ප්‍රශ්නයක් නෑ නමුත් හොඳට මතක තියාගන්න අපි බුද්ධවත් වෙන භාෂේ ධර්මවත් කියන්නේ ඊපස් තමයි සංකල්පස්නේ කියන්නේ කියනවා නම් මේ සාමාන්‍යම තේරවාද සම්ප්‍රදාය කියනවා සර්වචනාසේ දේශනාවේ කලවක් වෙලා නැති හොඳම කොටහ තේරවාදී සූත්‍රවල තියෙනවා. තේරවාද සූත්‍ර කියන්නේ කියලා මහායාන සූත්‍රයක් දැක්කම හරිම අදාළයි. අද තියෙන සමාජ ධර්ම ආය මොකොත් නැහැ. පත්තුරු වෙන්න උගන්වනවා. මේ ජීවිතේ නිවන් ලබනවා කියන්නේ පොඩ්ඩක් අහලා තියෙනවා. මේ ජීවිතේ බෑ කියන පදනමේ තමයි දෙන්නේ. ඊට පස්සේ අර එක සූත්‍ර කොටසක් ගත්තාම මහායාන සූත්‍රෙක පිටු ගණන් තියෙනවා. පුදුම විස්තරයි. ඒ ඔක්කොම ක්වොන්ටම් ෆිසික්ස් මේ ළඟදී තියෙන මෑතක තියෙන ධර්ම සියරම දැක් කරලා තියෙනවා. හැබැයි මේ ජීවිතේ නිවන් ලබන්න කියන එක පොඩ්ඩක් හංගලා. ඒ ඒක නිකන් වසංගලා. ඒ නිසා මම හිතනවා ඒක හරි වටිනවා. තේරවාද සූත්‍ර ටිකක් කියවලා බණ භාවනා කරලා මහා සූත්‍ර කියනවා. ඊට පස්සේ විද්‍යාවේ විද්‍යාවේ අන්තිම ඉහළ දැනගෙන රිසර්ච් ටික කියවන්න මොනවා කරන්න බොහෝම සීක්‍රයෙන් තමයි දැනුම ලබා ගන්නවා. එනම තේර පරමාර්ථ සම්පූර්ණයෙන් වෙනස්. තේරවාදයේ තියෙන්නේ මේ ජීවිතේ නිවන් ලබනවා කියන එක ආරස්සලා තියෙනවා. මහායානික ඒක අයින් කරලා තියෙනවා. විද්‍යාවට යනකොට ඒක තන්නේ කර গুপ্ত ධර්මයක් වඩපත් කරගෙන තන්නේ කර කාම විතරයි කියලා. ඉතින් අපි යොදවන කාලේ ගැදුවොත් අපි යොදවන වදින වටිනාකම් ගත්තොත් ඒකෙන් තේරෙනවා අපි මොකක්ද අහි කරන්නේ කියලා. නිසා සූත්‍ර කියවන එක මම හිතනවා මම ඒත් කියනවා මේ වගේ රිට්‍රීට් එකට ආවට පස්සේ ඕක කරන්න යන්න එපා. පොත්පත් කියවන්න යන්න එපා. ඒක එතකොට මේ වැඩි බාධා නමුත් මුක් වෙලාවලට පාවිච්චි කරනවා හොඳයි කියලා තමයි මම කියනවා. ගරු ස්වාමීන් වහන්සේ මා දිනපතා පැයක් පමණ උදේට ආනාපාන සති භාවනා කරමි. නිතරම සතිය පිටවන්නට උත්සාහ කරමිතා ඒකනේ මට සමාධිගත වේ. හිත උස්මරල තුන සබාගෙන සිටිය හැක. මෑතක සිට ආනාපාන සති භාවනා පටන් ගෙන සුළු මොහොතකින් සමාධිගත වෙනවාද? එසේ නැත්නම් නින්දර විශ්නාව ගැනවට තීරණය කරගත නොහැකි වේ. නිදිමත ඒකට කිසිදු ලෙසකින් සිදුවේ නොහැකියයි මට හිතේ. මේ පැයකින් භාවනාවේ නැගී සිටීමට ආරම්භ කළ භාවනා යෙදුණු විට පැයකින් භාවනාවෙන් නැගීමට වේලාවක් තිබිදී මේ සිටීමේ භාවනාවේ ප්‍රතිඵලයක් දැනීමට අවබෝධ කරගත නොහැක ආයාසයෙන් අව අවදි හුස්ම දෙස බලා සිටීමට උත්සාහ කළා ඒ කිරීමට නොහැක මේ පිළිබඳව උපදේශයක් පතමි මූලික වාක්‍ය දෙකක් ඉගෙන ගත්තොත් මා දිනපතා පැයක්ම වේට ආනපානසති භාවනා කරන නිතරම සතිය පිටවන්න උත්සාහ කරන්නේ ඉතා ඉක්මනින් මට සමාධිගත වේ. එතකොට මේ ওই සමාධි කියන වචන තමයි අපිට විග්‍රහ කරන්න වෙන්නේ. මේන සමාධිය ප්‍රතිපස්සේ තියෙන වාක්‍ය වලින් ටිකක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඇත්තටම බුදියලාද බුදු වෙලාද කියන ප්‍රශ්නේ. මම අවබෝධ නැත්නම් බුදියලා ළඟ ළඟ දෙක තියෙනවා. ඉතින් ඒ නිසා සමාර්ථ බුදියලා වෙනවා බුදියලා වෙනවා. නමුත් මේ දෙක සමාන කරන්න බැරි තරම් අන්ත දෙකක්. උත්තර අධ වේ දක්ෂිණ අධ වේ වගේ. ඉතින් මේ දෙක අතර මම කොහොමද ගන්නේ? මේක ඉස්සරහට යනවද පස්සට යනවද කියන්නේ. නමුත් මේ ප්‍රශ්න කරුණු විතරක් නෙවෙයි ඒක බරපතල ප්‍රශ්නයක්. දිගටම දැනගන්න කියන ප්‍රශ්නයක්. මේකෙන් මම උත්සාහ කරන ක්‍රම තුනකින් විතර වගේ අපිට මේක ක්‍රමයි හිමි දෙමිට මේක වැල්බුරුලලා තීරු බේරු කරගන්න පුළුවන්. එකක් තමයි දැන් අපි මේ කියන කෙනා භාවනා පටන් ගත්ත කාලේ ගත්තොත් ආනාපාන දෙයට යන්නේ අල්ලග තියන්න ඕනේ නිවර්ණත් කරන්න කරන්න ඕනේ අන්නේම කර කර ආධුනිකය කාණාපානික පටන් ගන්නකොට ආනාපාන සතිය තියෙන්නේ හරි ගොරෝසු ගතියක් උඹදී හොඳට මේ ආස්වාදමේ ප්‍රසආසි කියලා වෙන් කරලා වෙන් කරලා දැනගන්නත් පුළුවන් මේක නීවරණ කියලා විතර බාර කරනවා ඒක නිසා මේක නීවරණයක් මේ ආනාපාන කියලා වෙන් කරලා අඳුරගන්න පුළුවන් අපි යම් මේ ප්‍රයත්නයක් අතනෑර දිගට කරගෙන කරගෙන ගියොත් මම ඒක නැවතත් කියනවා අතනෑර දිගට කරගෙන කරගෙන ගියොත් එහෙනම් මම කියන්නේ මොකද කාටත් මේ ප්‍රශ්නේ කොහොමද දෙන්නේ කලාවකින් කෙනෙකුට තමයි ගිය ගාම ඉඳගෙන ඉන්න පුළුවන් ගතියක් ආනාපාන අල්ලන ගතියක් එන්නේ ඉස්සල වෙන්නේ මේකත් එක්ක හැප්පිලා කොහරි ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිත්‍යපතා භාවනා කරනකොට දවසක ආනපන අල්ල ගන්න පුළුවන්. මූණට මූණ දාලා තියා ගන්න පුළුවන්. නැත්නම් ආපాతගත වෙන වෙලාවක් එනවා. ආන් ඒ වෙලාව වෙනකොට ඒ යෝගාචරය මම මේ කියන කාරණා අවදි වෙනවා නම් ඒක Tamanට භාවනාවෙන් ආපු දිනුවක් පවතියි. මොකද්ද කාරණාව? වැඩි වේලාවක් ආනාපානයේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ ප්‍රයත්නය හරහා එන්නේ එන්නේ එන්නේ ආනාපානයේ සිහිය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ යෝගාවචරය හොඳට සලකා බැලුවොත් ගොරෝසු ආනාපානයේ දක්න හිතත් ගොරෝසුයි සිව්වියන ආනාපානයේ දක්න හිතත් එන්නේ එන්නේ සිහිය වෙනවා. මෙන්න මේ සිවුම් භාවය අපි ඒකට කියනවා මොනවාද ගුරු හෝලාරි කාණ බල සිව් භාවයටපත් වෙනවා කියලා. ඒකට යෝගාවචරයට පුළුවන් ආනාපානෙත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒක ආලගිය මුල ගියංග ප්‍රත්‍යංග බලන්න පුළුවන් මොකද මොන මොන දාවරි තියෙනවා. ඒක තවත් එකක් වෙනවා මේ ආනාපානෙ මෙහි බලන ඉඳදී අනේ මේ හද්ද වේදනා හිතෙලි තියෙනවා. ඒච්චර ගාණක් ගන්න නැතුව තාම ආනාපානෙ මුල් තැන දෙන්න පුළුවන් කතියක් වෙනවා. හිත පිටපණින්න හත්නවා. පිට පිටවන්නේ සාධක තියෙනවා. බාධක තියෙනවා නමුත් මේ ආනාපානේ හරහා ඉව බලන්න පුළුවන් සමහර ඉව හරහා ආනාපානේ බලන්න පුළුවන් සූදකමක් එන්න ගන්නවා ආදකමක් ඇඳුරුම් ගතිය ඒ ආදි විචිත්‍රයි භාවනාවේ තෙන්නේ එක මාර්ගයකට එක දිගටම බලා සිටීම කියන සමත භාවනාවක් මම මේ විස්තර කරන්න හදන භාවනාවත් අතර මේ වෙනසක් තියෙනවා මේක හරි සංජීවී එක මාර්ගයක් දිගටම බලන්න නෙවෙයි ඒ අරමුණ තියෙන ශබ්ද වේදනා හිතවිලි තියෙනවා. ඒකට අරමුණේ ඉන්න ගමන් තමයි තේරෙනවා බාධා කරන්න නැති මට්ටමේ කාය තියෙන බාට වේදනාවක් තියෙනවා. හිතවිලි වගේ පොත් වෙනවා. ශබ්දත් තියෙනවා. නමුත් හිත කලබල කරගන්න දෙයක් පුළුවන්. සමහරවිට මේ කකුලේ වගේ කිටි කිටි ගන්න වේදනාවක් කියන්නේ. වේදනාවට මොකද කියලා කාගෙන ඉන්න ගමන් අච්චර උග්‍ර අවස්ථාවේදී මේ වේදනාව තීත පිටිපස්සේ ආනාපාන තියෙනවනේ කියලා අල්ලන්න. අද වේදනාව කියන්නේ. එහෙම නැත්නම් සද්ද සද්දයක්. සමන්න බාධා වෙන විදිහේ සද්දයට තරහ ගිහිල්ලා. මේ සද්දලත් කේන්ති ගිහිල්ලා. නමුත් මම හිතලා ගත්තොත් දක්ෂ වුණොත් සූර වුණොත් සූර වුණොත් මේ තද බල වේද සද්දයක් ඇවිල්ලා සද්ද හිතත් ඒකත් එක්ක පුරුදු වෙවි ඒ හද්ද මොන මනසට ෆයිල් කරගෙන ඉන්න ගමන් ඕනනම් ඒ හද අනපන යනවා හිතවිලි යන තරකයි. අනේ මට්ටමට ගියාට පස්සේ යම් දවසක පරිසරය හොඳ වෙලා සද්දත් නැහැ වේදනත් නැහැ හිතවිලිත් නැතුව ආනපානෙත් එක්ක ඇසුර වැඩි කරොත් ඒ මට්ටම බලලා ආනපාන ඉතාම සිම්පට් යනවා. ඒ වගේම හිතේ මිත්‍යක් මතුවෙච්ච කීකරකමක් සියුම් වෙන්න පටන් ගන්නවා. ඒකට බාධා අවස්ථානුකූලව ඇත්තේ නැහැ. කපාගෙන යනවා. ඉතින් යෝගාවචරය දන්නවා නම් දැන් මේ කියන මට්ටමට එනකොට ඒක පහු කරලා තියෙන නිසා ඉඳගත්ත ගමන් සමාධියට වෙනවා. මම මේකයි මුලින් දැසන කරා. අන්නේ මට්ටම් දන්නවා නම් ඒ යෝගාවචරයට මම යන්නේ ඉදිරියටද පස්සටද කියලා යන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ආනාපානිය හම් වෙනකොටම මේ කෙනාට උන පටන් ගන්නකොට බලන්න ඕනේ මේ එකක් දෙකක් ආනාපාන පේනවා. ඒ පේන ටික එන්නේ එන්නේ එන්නේ මේ ගොරෝසු මට්ටමේ සිව් මට්ටම සිව් මට්ටමේ අතිසූක්ෂම මට්ටමට යෑම තමන්ට අකණ්ඩ සත්‍ය කල්ප පුළුවන් කියන. සත්‍ය කැටි කැටි යනවා නේ වගන්න. ඒක නිසා ආනාපාන විපරිණාමය දකින්නත් ඕනේ. ඒක පෙන්වන කරන පිළිවෙල කරන හිතේ විපරිණාමයක් තියෙනවා. මේ දෙකම අල්ලන්න පුළුවන් ඉන්නේ අඛණ්ඩව පවතින සතිය. සතිය කැඩි කැඩි ගියොත් සාරින් මයික් අපින්නවා. ඒ නැත්තම් එහෙම නැත්තම් මේ ඇස්බෑන්ඩ්මක් කරනවා වගේ බය වෙනවා, කලබල වෙනවා. කලබල නොවී යන්න බොහෝ ආරක්ෂා කරන්න ඕනේ. මේක කොහොම කෙරුවක්වත් බුදුහාමුදුරන්වත් එන්නේ මටත් වෙච්ච ක්‍රමයටමයි මට වෙන්නේ බුදුහාමුදුරන්ගේ වෙච්ච ක්‍රමයටමයි අඛණ්ඩ සත්‍ය බලන්න හිතුවොත් දවසක යෝගාවචරයට ඒ ගොරෝසු සාරසාරණ ශිවමානකාණ අතිසූක්ෂම ආනාපානනකොට ආනාපානින් මෙතෙක්කල් සතිය පැවැත්වීමට දීපු නිමිත්ත අරමුණ ස්වභාව ලක්ෂණ නැති වෙන තැනට යනවා. ඒ නැති වෙන තැනට යනකොට සතිය මෙතෙක් කළා පැවැත්වුවේ අරමුණක් නෙවෙයි නිමිත්තක් නෙවෙයි ස්වභාව ලක්ෂණයක් නෙවෙයි ගතියක් නෙවෙයි දැන් යෝගාවචරයේ හිත අහනවා දැන් මේක දිහා බලන්නකො දැන් මේක නැත්තම් මම මොකද කරන්නේ අරමුණක් තිබ්බද අරමුණ නැහැ නිමිත්තක් තිබ්බ නිමිත්ත නැහැ ස්වභාව ලක්ෂණ නැහැ ඒකට යෝගාවචර ලෑස්තිලා ගියේ නැත්තම් හිතම විකල්පයක් හොයාගෙන නිදට වෙනවා බලන්න දෙයක් නැහැ ඒකට සැකයක් හොදන්න එහෙම නැත්නම් කියනවා මට වැරදිලා නැගිටලා යන්න. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රමයක සැකේට මොනවා හරි වෙන්න පුළුවන්. ඒක දැනගෙන ගියොත් අපිට තේරුම් ගන්න වෙනවා මේ සතිය කියන චෛතසිකයේ පමණ අනිකුත් චෛතසිකයන් අතර නිමිත්තේ ඉඳලා අනිමිත්තට යනකොට දෙක අතර සම්බන්ධතාවය ඒ දණ්ඩක් වගේ පවත්තරන එකම චෛතසිකය. අරමුණක ඉඳලා අරමුණක් නැති තැනට යනකොට නොසලී පවත්තරන බල චෛතසිකය. එතකොට යෝගාවචරයට මේ සතිය නිමිත්තක පවතින සතිය. ආස්වාසිය ප්‍රස්වාසිය තපිමේ නැකලින තියෙන සතියයි ඒ නිමිත්ත ගිවන් කරගෙන යනකොට නිින්දට වටගන්න නැතුව හිටියොත් සැක නොකර හිටියොත් කසාදාන නැගිටින්න නැත්නම් ඒ අනිමිත්තේ පවත්තන සතියක් ගත්තොත් නිමිත්තේ පවත්තන සතියකදී දස දහස් වාරයක් බලවත් අනිමිත්තේ ඉන සතිය අරමුණක් පවතිද්දී අරමුණ දිගේ යන සතිය වගේ දසදහස් වලයක් බලවත් අරමුණ ගෙවමට පවස්සන පස්සේ පවත්වන සතිය. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ දැක දැක පවත්වන සතිය වගේ නෙවෙයි ස්වභාව ලක්ෂණ සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට පස්සේ ඒ පවත්වන සතිය නිකම් කොමාවට කියනවා නම් මම වැඩගෙන දැන් දැන් ඔය අදට අවකාශ ගන්න හදලා තියෙන චැලෙන්ජර් එක නෙමෙයි පාව. ඩිස්කවරි ඒ ඩිස්කවරි අලුත්ම යානෙ ගත්තාම ඉස්සල්ලාම එයා යන්නේ පොළොව දිගේ. පොළොවට ට්‍රස්ට් එක දීලා තමයි රන්වේ කිය උසන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ගුවන්යානයක් විදිහට ගොඩකට වෙනවා. ගොඩකට වෙලා ඒකේ උඩින් යනකට මාතර රොකට් එකක් ඊට පස්සේ වාතයක් නැති ගුරුත්වාකර්ෂණයක් නැති අජටාවකාශයේ තේ යනවා. පොළොවෙත් යනවා වාතෙත් යනවා වාතෙ නැත්තමක් යනවා. ඒකට වාතයේ යන වාහන වලට ගුවන් යාන කියලා කියනවා. ගුවන් යානයක් සහ අජිතාවකාශ යානයක් අතර තාක්ෂණික හුඟක් තියෙනවා. ඒකට ට්‍රස්ට් එක දෙන්න ඵලය ගන්න වාතයට දීලා තමයි ගන්නේ ගුවන් යාන. අජිතාවකාශයට ගියාට පස්සේ මේ ට්‍රස්ට් එක දෙන්න එකක් නැහැ. අර ආපු ඒකට විද්දත් පස්සේ හැප්පෙන දෙයක් නෑ. කඩාගෙන යනවා. තාක්ෂණය ඇතින් දසදහස් ගුණයක් තිබුණ වෙන්න ඕනේ. ඒ අධිතාවකාශය යනක් වෙන්නේ නැත්නම් පයිලට් කෙනෙක් ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්නේ නැත්නම් ගුවන් නියමයේ කතිකාව මේ ගමනගාමියෙක් වෙන්න ලොකු ට්‍රේනින් එකක් ආනිය වගේ ආනපාන ගෙනිලා ගෙනිලා ගෙනිලා එයා නැහැ ආනපාන ගෙනිලා නම් සතිය හරි නිකන් ගිහිලා ප්ලේන් එක ගිහිලා හැතැම් හයක් ගිහිලා හැතැම් හයෙන් යකට ගිහිලා අදටම පහසෙත් යනවා අන්න ওই තඩමහල අපි ජීවිතේ සංසාරේ කවදාකවත් හිත කරන්නේ ඉතින් ඒ නිසා එයා කරන්නේ. එයා දන්න දේක තපෝගේ කියනවා. අර වන්නපත જાති කියන්නේ වන්නපත જાති කියන්නේ අර ජල සාතුනායක ඇතුළෙන් ගියාට පස්සේ කරත ආපහු හැටලා ඉන්න හිටපු තැනද මම දන්නේ ගන්නද කියලා වන්නපත තමයි. ඉතින් ඉස්සල්ලා යන්නේ ජල සාතුනායක එයා තරුවන් කරනවා උතුරු තරුව එයා තමයි ඔක්කොටම ලීඩ් කරන්නේ යන්නේ නැහැ. ජල සාතු කියන්නේ නැහැ. මොකද දවල් අවුවසක්. යනකොට සාතුනායකට ඉන්නේ. ඔක්කොම හිතනවා හරි කියලා. දැන් කවුද සාතුනායකයා වෙන්නේ? අරෙන්නේ ගැලේ ඉන්නකොට. ඌට ලීඩ් දෙයක් නැතිනකොට ඌ දන්නේ හිටපො දැන්න ඌ කරගිලා හිටපො ඊරාගෙන දැන් තියෙනවා. ඒ වගේ තමයි අපි මේකට ලෑස්තිලා කියලා නැත්නම් හදිසිය හරි සාතුනායකට නිින්ද ගියොත් මොකද කරන්නේ කියලා ලෑස්ති වෙන්නේ නැත්නම් ඊගාවක් කරා ඉන්න අපිට වෙලා. ඒ වුණා යනකොට පිටිපස්සේ ගලේ ඉන්න මනුස්සයා එතන අර ඉස්සරහින් යනකොට අපි අනිවාර්යෙන්ම සර්න ඉන්නේ ඉස්සරහින්. එයා හදිට යනවා කියලා එයා ආවට ප්‍රශ්න කරන්නේ. එයා පිටිපස්සේ යන අන්තිම මුළු ගැලම හැටලා අප වෙනවා වගේ අපුද්‍රජානනාති අපිට දෙනවා අභ්‍යාසයක්. මෙන්න මේ ඉර දිගේම ලියක ඉරක් අරගෙන මේ දිගේ ඉරාගෙන ගිහලා ලියක නැති අරියෙත් කෙලින්ම ඉරාන බලයක් කියලා. මම කියලා හදලා මේක ඉරාන්ට මට කවදාවත් බෑ මට ඉරාන්ට කවදාවත් ඉරන්න බෑ. ඒ කිව්වොත් ඒක අහනවා යන්නේ. තාමත් මම බලන ලෝකේ දෙන හොඳම જાති කියත් අරගෙන හරියට ඉර ඇඳලා ඉරන්න. කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉර ඇඳපෙකේ කෙලින් යන විතරක් නෙමෙයි තව ගොඩාක් තියෙන ඉස්සරහට ඉර ඇඳලා නෑ අර ගත්ත ලයින් එක දිගේම යන්නේ. ඊයකින් මම මේ ආනාපානේ අටුවචාන් මහන්සලා පිළිගන්නවා. භාවනා කරන්න කරන්න ගෙවෙන එකම අරමුණ ආනාපාන විතරයි. හොඳට බලන්න තියාගන්න. අනික හැම අරමුණක්ම භාවනා කරන කරන වැඩේ. ඒක නිසා දීලා තියෙන්නේ අපිට අපබ්‍රංශ ප්‍රශ්නයක් පුළුවන්. අපබ්‍රංශ ප්‍රතිකාරයක්. දුන්නක කරකවලට යනවා. ඔබ යන්නේ ඉහළ යන ඉහළ බලන පහළනේ පහළ. ගියහම වාක්‍යයක්. ඔබ කියන්නේ මෙයා මගේ දෙන තියෙනවා කියලා. අරගෙන නැති වෙනවා කියන්නේ ඔක හොඳට ප්‍රේම කරලා මේ ආශාවේ මේ ප්‍රසආවේ මේ මුල මේ මැද මේ අර බල බල ඵලයන් කියලා තමයි දෙන්නේ. අද ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොනවක්වත් නැතන ඉඳලා. ආරණී. අධිකවම පිටු වශයෙන් අල්ලන්නේ මේ කොයියන්නේ අයගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවුද දෙන්නේ ඉඳ දෙන්නේ කියලා දෙන්නවත් තියෙනවා. දැන් නෑ. ඒ වගේ තමයි. ඒ යනගමන් කියනවා රත්තට වැලි ගොඩක් ගහලා ඒකට මල් ටිකක් දාලා කෝටු කැල්ලක් ගහලා ඔක අතාරින්න කියනවා. ඊට පස්සේ කරපුවාන ගිහිල්ලා කියනවා ඇත්ත ගැරලා ආ එලිකොට දාන්න බලපන් කියලා. අපි කියන්නේ ආච්චි පිටුටු කියලා ඔය තෙල්ලකට. සාමාන්‍ය ගිය කොට කැරගෙන සුටුටු. ඉතින් ඒ වගේ වැඩක් විතර කරන්නේ. ආහනපානේ අල්ලගන්න කියලා බොහෝම වටින ලෝකෙම තියෙන වටින දේ. අම්මෝ ඒක කරන චිත්තක්ෂණයක් පාස ගොඩාක් පිංචිත් වෙනවා කියලා ආහනපානට කියනවා. යාළුවෝ රොතේ හිමීට ආහනපානේ ආයේ අනුරවදයක් කරනවා. අපි එක්ක පුදු වෙනවා එක්ක පුදිනවා. එතනදී සෙල්ලක්කාරණ එතනදී රැඩිකල්න එතනදී ඔය ඕන දෙයක් වෙච්චා මම මේක ඉන්නවා කියලා යනවා නම් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ලෑස්තිලා නැහැ. මොකද ඒකට එනවා ලෑස්තිලා බෑ ලෑස්තිලා ගියොත් නිින්දේ නැහැ. ලෑස්තිලා ගියේ නැත්තම් මට නිින්ද එනවා සැක වෙනවා නැගිටලා යන්න හිතෙනවා කම්මැලි වෙනවා නානා ප්‍රකාශ ලක්ෂණ ඔය ඒ එන සෙට් එකට තමයි කෙලස් කියන්නේ. නින්දට, සැකේට, කම්මැලිකමට ඔන්න කෙලස් නිර්වචනය කරන්න පුළුවන් තැන. ඒ කියන්නේ නිවන් පාරට එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් මේ නිර්ආමිෂකත්තට ලස්සනට ගෙනියනවා. මේ ආමිෂයේ සැප විඳලා ආමිෂයේම ලොකු දෙයක් කරගෙන යන මනුස්සයාට නිර්ආමිෂය දැක්කට පස්සේ නිකන් කුලල කොට්ට උඩ තිබ්බා. දරන්නම ආයෙ දුර ඊළඟට මම තැනකට අඳුර තැනකට වැටෙනවා වගේ ආයෙ අත් දෙක අරගෙන බලනවා ඕනි ගන්නවා. ඉතින් වෙන හොඳ යෝග ජීවිත හොඳ සම්දිස්ථානයක්. ඉතින් මේක කරන්න තියෙන්නේ ගොරෝසු ආනපානින්ද මම කියන කරා බොහොම ඉක්මනට එනවා. ටිකටම ආනපාන ජීවන් වෙනකොට මේ වගේ නිදිමතෙන් සැකෙන් ශ්‍රද්ධාව අඩු වීමෙන් නීරසකමින් බාධා වෙන්න පුළුවන්. ලෑස්ති වෙලා යන්නේ. ඒ ඒක නිසා ඔය ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනකොට ඉඳගෙන ඉන්න ඉවර වුණාට පස්සේ වාක්‍ය දෙකක් විතර මම සමාහන් කරා. මේ වගේ සමහරකට හොඳට මේ භාවනාව සිද්ධ වුණාට පස්සේ ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියනවා. අහුවොත් ඉක්මනට ගෙවිලා. එහෙම කෙනාට හොඳට පටල වාඩි වෙලා සමබරව සහැල්ලු වාඩි වෙලා ආනාපානය අල්ලන්නේම නැතුව ආනාපානය සරණක් යන්නේම නැතුව කෙලින්ම ඉන්න පහසුවටම හිත දාගෙන ඉන්න එකයි කරන්නේ. ඊළඟට ටික වෙලාවක් කරනවා. ඒතරේ හොම ඔය කියන සමාධිය මම නම් ඔක ඔච්චර මෙච්චර සමාධිය කියලා කියන පාවිච්චි කරන එකලස. ඔය කියන විවේකී. ඔය කියන විස්රාම එනවා. ආනාපානය අල්ලන්න ඕන ගමන්. ආනාපානය අල්ලන්න ඕනේ හිත කීකට වෙන්නේ නැත්තම්. හිත කීකට වෙන්නේ නැත්තම් තමයි ආනාපානය ඉඳලා කරන්නේ. ඒ කියන්නේ නැතු ඉරන්න පුළුවන් මනුස්සයෙක් ප්‍රශ්නයක් නෑ ඕනේ ඉරන්න. ඒක නැත්තම් කියනවා නම් පොඩි දරුවෙක් ටිකක් ලොකු වෙනකන් අපි දඬුවට ගහලා දීලා උට නැගිටින්න කර්ම හදලා තියෙනවනේ කර්ම කරනවා නැහැ. ඉතින් දරුවන්ට නැගිට ගන්න පුළුවන් නම් ඊට පස්සේ අපුන්නේ නැහැ. අනේ වගේ ඒක ලෑස්ති නම් මේ වගේ තමාදියට යන්නේ අරමුණක කිසිම පිටක් නැතුව බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට ඉතිවල මම දැන් මෙතන ඉන්නවා නැත්තම් ඉන්නවා කියන කාරණා යන්න පුළුවන් නම් දිගට මේකට ඒක හිතන්න බොහොම සියුම් වැඩක් මේ කරන්නේ මේ ඒ නිසා මම මේ අවශ්‍ය නම් විතරක් නින්ද එනවා නම් අවශ්‍ය නම් විතරක් ඉන්නවා කියලා මෙනෙහි කරන්නේ නැත්නම් ඉඳිනවා මැරිලා නැහැ කියලා මෙනෙහි කරන්නේ මම මැරිලා නැහැ මම අවදි ඉන්න බව දන්නවා කියලා මෙනෙහි කරනවා ඒතර නින්ද කරගන්න මොකද සමාධියට බාධායි ආ මේ විදිහට කරගෙන යන යෝගාවචරයට අරමුණකින් ස්වාධීනව නිමිත්තකින් ස්වාධීනව ස්වභාව ලක්ෂණකින් ස්වාධීනව පටන් ගන්න තැන ඉඳලම සමාලාපය කරස ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සිතට අරමුණක් නැතුව ඉන්න පුළුවන් කියන එක. ඒම මූල ධර්ම වශයෙන් නම් කියන්න බෑ. අරමුණේ තියෙනවා දැන් අයිස් කැලක් වතුර දාපුවාම 10න් එකක් උඩට එනවනේ. අපිට පේන්නේ ඔච්චරනේ. ඔය යට තියෙන 10 9ක් 10 9ට අපි යටිහිත කියලා. උඩුහිත කියනකො එක. ඉතින් ඕක ගැන කොච්චර රචනාවල් අපි ලියුවත් දැකපෙන්නේ නැහැ. යට තියෙන 10 9 අපිට අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපිට වචන විදිය වචන හරහා යන්න වෙනවා ඩියට. ඊට පස්සේ තේරුණා යටත් අයිස් වර්ගයක් තියෙනවා. ඒකේ උඩුකුර කරපු නිසා මේ උඩ 10 එකක් උඩට වෙලා තියෙන්නේ. මම කවදාද යට කැලේ කරගන්නේ. උඩ කැලේ අතනම තියෙනවා. නිමිති තියෙනවා. සටහන් තියෙනවා. ආකාර තියෙනවා. ඒවා සෙන්ස් මිදින්න පුළුවන්. නමුත් යටිහිතක් තියෙනවා. මම නාවට හෙන ණයට ගැතියක් ගන්නෙ. යටිහිතක් තියෙන එක අපිට තේරෙන්නේ නැහැ. හැබැයි වැඩේ ගෙනියනවා. අපි ගෑණියක් නම් එයා ඉදිරියටම ගෑණියක් කරගෙන ඉන්නේ යටිහිතෙන් තමයි. සංසාරයක් හදන්නේ. දුක් ගොඩක් දෙනවා. උඩු හිතේ මේ එල්ල ගොඩක් යන්නේ. ඒ නිසා අපිට උඩු හිත විනිවිද කරන්න නිමිත්ත මේ ස්වභාව මේ ලක්ෂණ කියන මේ ආමිෂය විනිවිදිනවා. විනිවිදට පස්සේ අරමුණු නැති එක නෙවෙයි දෙන්නේ ඉස්සර අහුවෙච්ච නැති සංවේදී නොවිච්ච පැත්තකට හිත යනවා. එතින් ගියාට පස්සේ දැන් මේ ප්‍රශ්නක් ගෙන්න ගන්න සම්බරම ලිව ගන්න නැහැ. අහුව කට උත්තර ගන්න බුණා මේ අහනවා නැතුව ඉඳගෙන කොහොමද දන්නේ මැරෙන්නේ නැහැ. කොහොමද දන්නේ නිින්ද කියලා නැහැ කියලා. කොහොමද දන්නේ ක්ලාන්ත වෙලා නැද්ද කියලා බැලුවොත් අන්දමන්ද වෙනවා. එයා කියලා මම හොඳටම දන්නා නිින්ද කියලා නැහැ. මම හොඳටම දන්නා බැලලා. මම හොඳටම දන්නවා ක්ලාන්ත වෙලා නැහැ. නෑ නෑ උත්තර දුන්නත් මරණ අහා කියලා. කිව්වොත් මොනවද ඕලම භාෂාවකින් කතා කරන්න පටන් ගන්නවා. මට තේරෙනවා මොනවද වේගයක් තියෙනවා. ඒකේ රූපිකුත් නෙවෙයි, ශබ්දිකුත් නෙවෙයි, ගන්ධිකුත් නෙවෙයි, රසකුත් නෙවෙයි, ඒක ඇහිමුත් නෙවෙයි, කනෙමුත් නෙවෙයි, නාසෙමුත් නෙවෙයි, අත්දකින්නවත් අත්දැකීමක් නැත්තේ නේ. ඒ තමයි සිද්ධේ. ආ ඕන එකක් දාගන්න. ඕනනම් මොකටද නමක් දාන්න ඕනෙලා කියලා තමයි කක්ක කරගෙන තියෙනවා. නමක් නැතුව ඉන්න ඉතින් බුදුහාම කියන්නේ. නම දානවා කියන්නේ අරමුණ දාන්න. නමක් දානවා කියලා කියන්නේ නිමිත්තක් දාන්න. ඔව් වාඩිලා කතා කරනවා. ආන්තරේ සමාධියයි අනිත්‍ය සමාධියයි කියන්නේ දෙක එකද? නෑ ඇත්තට මේකේ එක එක අර්ථකාරී අර්ථචාවල් ගොඩක් තියෙනවා. නමුත් ඔය මොකේද හරියන්නේ අපිට මේ ඇහැට පේන වර්ණ හත තියෙනවානේ. ඔකට එහාට ගියාට තරම් ඉවර වෙන්නේ නැහැ. කායින්ට ඇහෙන ශබ්ද ටික නැති වුණාට වෙන වැඩ ගොඩක් තියෙනවානේ. ඔහුලා එහෙම යන්නේ එකෙන්නේ. ඒ වගේ X-ray, ultraviolet ටික යහපත මෙයාපත දිගට තරංග ආයම තියෙනවානේ. ඉතින් අපි අර හතේ ඉඳගෙන ඒක විතරයි දන්නේ, ඒක විතරයි නම කියන්න පුළුවන්, ඒක තමයි හැදී කියන්න පුළුවන් නේ. ඉතින් ඒ තාක්කල් අපි ඒකේ කොට වෙනවා. සර්වඥාණයට බුදු විශේෂ සාක්ෂි. ප්‍රකාශ වෙච්ච කොටසත් ආවේ අප්‍රකාශිත කොටසක් ආවේ. ඒ සර්වඥාණය කිව්වොත් එහෙම ඔයාලට ඔය ප්‍රකාශිත කොටස ඉස්සරහ මොහොතේදී අහුවෙලා තියෙන විශාල කොටසක් තියෙනවා. අනේ බොරු කියන්නේ දෙපා තියෙනවා. අපිට පිළිපයි කියලා අපි වාද කරනවා. ඉතින් සර්වඥාණය බණ කියන රහතහරහතන. දන්නේ නැහැ. ඒකෙන් ගිහිල්ලා කියනවා පත්තල දාපම වම සිග්නල් දාලා ලකුණට කපපන්. එතකොට යනවා ඒක තරන්න ඕන්න වැඩේ පටන් ගන්න තැන. එතකොට කියනවා අනේ හරි බය හිතෙනවා, හරි කම්මැලි හිතෙනවා, හරි එපා වෙනවා, නීරස වෙනවා කියලා බුදුහාමුදුර පැත්තක තියලා දාන්න හතේ කරනවා. මුළු ලෝකායත විශේෂ තියෙන හතේ තමයි. මොකද භාවනා පටන් ගන්න නිමිත්තේ ඉඳලා අනිමිත්තට යනවා. එතන අරමුණු කරන්න පුළුවන් දේ ඉඳලා අරමුණු කරන්න බැරි තරම්. වචන වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක ප්‍රකාශ කරන බැරි දෙන්න කියන පස්සේ අපේ හිතේ තියෙන පාහර ගතිය කියන්නේ අපේ තියෙන නොසන්ඩාල කියන ඒකටත් වචන ගන්නවා. ඒ කියන්නේ බුදුරජාණන්සේ කියනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වචනකින් කෙලසිලා තියෙනවා කියලා. මේ නිවන නික වචන, අනිත් වචන නෑ. අතක්ක වචනයි. ඉන්දියාවේ නැති නෑ. අපි ලෑස්ති නෑ ඒකට යන්න. අපි කොහොම ඒක තිබ්බ කරගන්නේ නැවක් නැත්තම් වැඩන්නේ. කාමියක් තිබ්බට ඒක කොමොඩිටි එකක් වෙන ප්‍රයිස් එකක් එක. කොමොඩිටි එකක් කියන එක බිස්නස් නෑ. ඒක ආර්ථික විද්‍යාවට අහු වෙන්නේ නෑ. එහෙම හැපෙන දෙකට ගියාට පස්සේ තමයි ප්‍රයිස් ටැග් එකක්. ඊට පස්සේ ආර්ථික විද්‍යාවට යනවා. නමුත් තමයි භාවිත කරන ගොඩක් දේවල් දැන් වාතය ගත්තාම ඒක කොමොඩිටි එකක් නෙමෙයි. නිකන් යන්නේ. පැකට් කරලා නෑනේ මේ කහපාට වාතේ, නිව්සීලන්ත වාතේ, බෝරෝලන් අනම්මනම් කියලා. ඒක දාන්න හදනවා අපි. කවදාද මතකද යන සත්‍යයට යන්න වෙන්නේ ඔය දාන්න වචන ටික හැලිච්ච දවසේ. ඔය විස්තරේ කියා ගන්න පුළුවන් හරිය ගිය දවසේ දාන්නේ මම යට පොඩ්ඩක් විදිනවා. මාන්නයට පොඩ්ඩක් විදිනවා. තණ්හාවට පොඩ්ඩක් විදිනවා. මොකද බදා ගන්න දෙයක් නැහැ. කුණ්‍ය ගහන්න දෙයක් නැහැ. ඉතින් අපේ හිත දාන්න දහම් වල සීරම දානවා කියන්නේ කෙලස් කියන එක ඉතාම සියුම් කොච්චරද කියන වංචනික ස්වරූපයෙන් ඇවිල්ලා අපිට නිමිති හදලා දෙනවා මේ වෙලාවට. නිමිති නැත්තම් තම්පලා හරි හදලා දෙනවා. මෙතන අවශ්‍යයි. මෙතනදී ගුරුවරයෙක් අවශ්‍යයි. මෙතනදී කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වලා දන්නේ ද්‍රව්‍යයක ඉඳලා අද්‍රව්‍යයට යනවා. නිමිත්ත කියලා අනිමිත්තට යනවා. අරමුණ කියලා අරමුණක් නැත්තම් යනවා අපව වෙන්නේ. අපව යන්න. අපව වෙන්නේ. අපව වෙන්නේ. ඒකට එන්නේ එන්නේ එන්නේ තමයි සංවේදීතාවේ හිතේ තියෙන සංවේදතාවය නැත්තම් මෙතෙක් මොලේ වැඩ කරන්නේ නැති නියුරෝන්ස් ස්නායු පද්ධති පුදුම විදියට බ්ලාස්ට් වෙන්න පටන් ගන්නවා. අර දන්නේ නැති ශේෂ්ත්‍රයට යනවා. ඉතින් ඒකට විප්ලවවාදී වෙනවා. මේකට රැඩිකල් වාදී වෙනවා. දන්න බාහිරම යන කෙනාට ඔතනින් එහාට යන්න බෑ. නම් බැරිකම කියලා කියන තමන් විසීම තමයි තාංචි කර ගන්නවා. ඒක තියෙනවා මට ළමක් කියන්න පුළුවන් නේද? පොතක ලියලා තියෙනවා. මොකක් කරන්නේ. දන්න ටික හරහා තමයි බුදුහාම විස්තර කරලා දෙන්නේ. නමුත් වැඩි පටන් අරගන්න නිකන් භාවනාවක් හරහා මොහොනින් ඔක්කොම නිකන් මේ ගෙපල සකස් කිරීමක් විතරයි. ගොඩනැගිලා හදන්න පටන් අරගන්නේ ඔය ආනාපාන සංසිඳනට පස්සේ තමයි. ඒක නිසා මේ ඒ මුල් කොටස සමත භාවනා හරහා ගන්න පුළුවන්. විපස්සනානේ එතන එතන එතන හදාගෙන එතන යහට ගියාට පස්සේ තමයි අපිට මේ රූප ධර්ම ගෙවන් කරුවා පස්සේ ආයන පස්සනාවේ පරිචයක් ඇති වුණාට පස්සේ වේදනාවට පස්සන, චිත්තාවට පස්සන, ධර්මාවට පස්සන වගේ නාම ධර්ම වලට යනවා. ඒ ඒ මානෝ තමයි ඔය පෙන්වන්න ගන්නේ. පේන ආනාපානෙ නොපෙනියනවා. ඒක අපිට පේන්නේ මේ එකම දෙයයි අල්ලගෙන ඉන්නේ ඒකක් නැතිනවා. නමුත් ඒකේ හිතන්න බෑ. ඊට පස්සේ වේදනාන වසනාවට දොස් යනවා. චිත්තාන වසනාවට දොස් යනවා. ධම්මාන වසනාවට දොස් යනවා. ඉතින් අපි කායන වසනාව ඉන්න තාක් කාය කාය කියන්නේ කාය සංස්කාර කියන මුස්ම හුස්ම ඉන්න තාක්කල් මතක තියාගන්න තාමත් අපි ඒ තිරිසා මානසික මට්ටමක නැත්නම් රෙප්ටයිල් රෙප්ටිලියන් මානසික වැඩ කරනවා. මානසික මනසට යන්න මනුෂ්‍යයෙ තියෙන උසස් පරිණාමයට හම් වෙච්ච ආශිර්වාදී ගන්න නැත්නම් නිර්ආමිෂ සුඛය ලබන්න නම් අපි ආමිෂය හරහා හොඳට බලගෙන ආමිෂය නැතුව බෑ. ආමිෂය හරහා ගෙවම් කරලා සාපේක්ෂව නැතුව වගේ පේන නමුත් තියෙනවා වෙනස් කරන රූප ගුණට නාම තියෙනවා. ඒ හරහා මේට සිල් වේගෙන යනවා. ඒක එක සැරයක් කරලා බෑ. දසදහස්වර වෙනවා. ඒක තාම වැදගත් තමයි මේ ආනාපානෙ ගෙවෙන තැන. තිබිලා ඉවර වෙන තැන. ආ මේ තැන තමයි වශී කරන්නේ. එතන තමයි හරියට සංක්‍රාන්ති අවස්ථාව. අන්නේ සංක්‍රාන්ති අවස්ථාව දැක්කොත් තේරෙයි යමක් දෙයක් වඩටපත් වෙන්නේ දෙයක් ශක්තියක් වඩපත් වෙන ශක්තියක් දෙයක් වඩපත් වෙන්න මේ පෙරලිය ඇස්බැතුම ඒ ශක්තිය තියෙන ශක්ති රූපයක් වශයෙන් සත්‍යයක් වශයෙන් ගන්ධයක් වශයෙන් ඕන ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන් ඒ ශක්තිය බවට පත් වීම අපිට පේන්නේ අරමුණ නැති ගියාමක් නිමිත්ත නැති ගියාමක් නැත්තම් ස්වභාව ලක්ෂණ නැති ගියාමක්. ඔත් වෙන්නේ මේ දෙන්නා මේ තරමාකමට ශක්තිය ද්‍රව්‍යයක් පාඩපත් වීම නැත්නම් ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් පාඩපත් වීම අද්‍රව්‍යයක් ද්‍රව්‍යයක් පාඩපත් වීම කියන්නේ මේ හොල්මන නැත්නම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් පෙන්නලා හදාන හදාන ගියාට පස්සේ ඔය දැන් කියනවානේ ක්වොන්ටම් ෆිසික්ස් වල මේ ශක්ති තියෙනවා ඒ ශක්ති සාගරේ තැන්තම් වල සුලි තියෙනවා ඒවට ශක්ති පුංජ කියලා කියන්නේ ශක්ති පුංජ සමාලාට රූපාකාරයෙන් ක්‍රියාත්මක කරනවා එතකොට ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා ශක්ති වශයෙන් දෙවන ගුරුත්වාකර්ෂණයට හම් වෙන්නේ නැහැ. ඉතින් මෙතන දිය සුලයක් වෙනවා, අතන දිය සුලයක් වෙනවා. ඒ අතර ශක්ති සංසිති නියමය අනුව දෙලමක් යනවා. ඉතින් ඕක අල්ලගත්ත දවසේ මුළු භෞතික විද්‍යාව කඩලා ගියා. භෞතික විද්‍යාව මූලික ගැන්නේ සියල්ල කඩලා ගියා. බුදුරජාණන්සේ පටන් ගන්නකොට කියවා මේ ශූන්‍යයක් ඔක කියන්නේ. බලට පින්නර පුංචි ටිකේ ඔච්චර තොරක් ගහුවද? ඔය අයිස් ටිප් ඔෆ් අයිස්බර්ග් වගේ අයිස් කැල උඩට ආපු ටික විතරයි අල්ලගෙන තියෙන්නේ මම ඔයාලට ගැන හුරු එකම දකින්න නම් උඩේ කරා ආනබනහරා ඒ නොදැනෙන එහෙම නැත්නම් විදිහට බැරි කොටසට යනවා. ඒකට යන තියෙන එකම ක්‍රමය මේක නෙවෙයි නමුත් මේක හරි අහිංසකයි. මේකම හරියම ධාර්මිකයි. කුඩු ගහපමත් ඔය වගේ තැනකට යනවා. දීපුවාම යනවා. নানা ප්‍රකාර දෙල්ලමක් තියෙනවා මිනිස්සු ඉවහරා තමයි ඔය තියෙන ස්ට්‍රෙස් එක නැති කරන්නේ. නමුත් වෙලා තියෙන්නේ ඇඩිකුණා පස්සේ අත වැඩි ඩෝස් එකක් ඕන කරනවා. බුදුහාමුදුරු දීපු කුඩුමුල නොමිලේ හම්බ වෙන්නේ ඇඩික්ෂන් නෙවෙයි වෙන්නේ භාවනා කරන කට්ටිය පැනලා යන කරගෙන කටේ බැලනවා අනේ මට ආනපාන වෙන්නේ නැතුව ගියා වැඩක් නෑ ඒ ගුරුවරයා හම්බ නැහැ මට ආනපානේ අල්ලන්නේ නැහැ මට කරපාරනවා වෙන වෙනාරෝණක් කිව්වා බියන් දීගා ප්‍රශ්නට සද්ධාන සාදී වීමෙන් පමණක් මොකද මොකද ප්‍රශ්නේ කිව්වේ මට මතක නැහැ. ආනන්තරික සමාධිය කියලා කියන්නේ ආනාපානේ තියෙනකොට ආනාපානේ හරහා යනකොට සතිය අඛණ්ඩව තියෙනවා සමාධිය අඛණ්ඩව තියෙනවා විඥානය අඛණ්ඩව තියෙනවා දිගට පවතින ආනාපානය. නමුත් ආනාපාන එක දැනගදී දැක දැක දැන දැන අල්ලගන්න බැරි වුණා කියලා හිතන්නකො ඒ සතියක් තියෙනවා. විඥානය තියෙනවා. එතකොට අන්තරික සමාධිය කියලා කියන්නේ මේක මේ දැන් මේ ලෑලි පුට්ටු කරලා තිබ්බහම අතනින් කුණු ටිකක් ගත්තාම පිහගෙන පිහගෙන පිහගෙන යනකොට කොහොමද පොලිෂ් කරලා දිනන කුණු ටික ඔක්කොම ඉල්ලන්න බලන්න. දැන් මේක අතර නැද කැඩිලා ලෑලි විදව් වෙලා තිබුණේ මොකද? පීගෙන පීගෙන එනකොට අතරමැද යන මොකද මේක අනන්තයි නේ මේ සම්බන්ධතාවයක් නැහැ නේද ඉතින් අන්න ඒ වගේ තැන්වල ඒ විඩම් වෙච්ච තැන දූවිලි ගියාට පස්සේ දූවිලි නැති වෙලාවෙත් පිස්සොත් මොකද වෙන්නේ අර වගේ දූවිලි අරන්නේ ඇතුළේ තියෙනවද දූවිලි අන්න ඒ වගේ තමයි අපේ හිත හිතාම ඉන්නේ නිච්ච සංඥාවෙන් දිගටම අරමුණක් තියෙන්නේ දිගටම අපිට ඔක්කොම ටික තියෙන්න ඕන කියන හැඟීම නම් බුද්ධානාසයට පවතින ආනාපානය හරහා පෙන්නනවා. ඒක නැති වුණත් ඔබ පවත් ගන්න. ඔය සතිය පවත් ගන්න. ඔය දැනුම මම මේ ආනාපානෙදී දැනගෙන හිටිය දැන් ආනාපානෙදී දැනෙන්නේ නැහැ. ඒකට මට සතිය කැඩලා නැහැ. මට මොකක් කලබලයක් වෙලා නැහැ. නින්දට වැටලා නැහැ කියලා පවත් ගන්න පුළුවන් ඉන්නේ පළවෙනිම ඉස්සල්ලාම හම්බෙන සුබ නිමිත්ත හෝ අසුබ නිමිත්ත වෙන්න පුළුවන්. මේක තමයි ඔය හිතක් පවතින්නේ ගොරෝසු නිමිති අරමුණ අවශ්‍යයි. එතකොටත් එන සමාධියක් තියෙනවා. මොකද මේකනේ සමාධිය මේ තක්කුවක් බය වෙනවා. බය වෙන්නේ නැතුව පුරුදු කරලා පස්සේ අර තේරුම් ගන්න ගන්නවා. එක දිගට පවතින සමාධියක් නැතුණාන්නේ අරමුණක් නැතුණාට සමාධිය පවතින පුළුවන්. ඉතින් අනිමිත්ත කියලා කියන්නේ නිමිත් අනිදස්සන අනිමිත්ත ඒ ඒ විඥානයේ පෙන්වන දෙයක් නැහැ පිළිඹු වෙන්න දෙයක් නැහැ මොකද විඥානයේ ප්‍රවැත්මක් තියෙනවා ඒක මේ සමහර තැනක කියනවා විශාල ගිනි ගොඩක දර බදාගෙන ගින්න ආවට තමයි ගිනි දැල්ල දර ගැලවිලා උඩට යන වෙලාවක් එක. මේ වාතයේ දිගේ දැල්ල විතරක් කියලා බලනවා. ඒ වෙලාවේ වාතය බදාගෙන තමයි යන්නේ. දර බදාගෙන නෙවෙයි. ඒ වගේම සර්වඥාන් සඳහන් කරලා තියෙනවා මේ විඥානයේ පවතින අනුසේ ධර්ම ටික තිබ්බත් ඇති. ගොඩාක් පේන ධර්මෝණ කරන්නේ අනුසේ තිබ්බත් ඇති. සමානතර විඥානයේ වගේ අහසට ගියක් වගේ පවතින වෙලාවක් තියෙනවා. හැබැයි වහා ආශ්‍රයක් එකට ගිහිලා එයා අල්ලගෙන කරනවා. ඉතින් ඒ වගේ කඩේට නැත්තම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඒ වගේ පැලෙක ටික හරහා තමයි බුදුරජාණන් මේ ධර්මයේ දියුණු කරේ. ඒක පැවැත්මක් පැවතීම සඳහා ලෝකෙදී. නැත්නම් ලෝක ධර්ම තියෙනවා. නැවැත්ම කර්ම ශක්තියත් ඒකට යන්නේ. නැවැත්ම සඳහා මෙතන ඵලයට වගේක් තියෙනවා. මම එතනින් ගහ වැඩි කරන්නේ. ඒ ඵල ඉලක්ක කරගෙන කඩන් කඩන යනවා. නමුත් ඵලයට යනකොටම භාවනා කරන එක තමයි. යාළුවා පදනම දෙදරුවා. ඉතින් කියන දරක් නැතුව බය වුණා, අසරණ වුණා, නින්දට වැටුණා කියලා සමාජ වචන ඒ වචන රස නොමාට එතින් යනකොට ඒකට කියන්නේ fear of freedom. එහෙම නැත්නම් fear of unknown කියලා. අපි ධර්ම ශාස්ත්‍රයේදී අයියා වගේ දඟලුවාද? ධර්ම ශාස්ත්‍රයට යනකොට බල්ලෝ දක්වන හොඳ ඒරියා එකක් තියෙනවානේ. ඒ ඒරියා එකේ තමයි යා සද්දානේ විලගේ අධිකම හරි ඒ වගේ දෙකස් එක හදත්තා දුන්නම වෙනවා තමයි කියන්නේ. ඒ වගේ අපිත් කැමති නෑ අපි ධර්ම ශාස්ත්‍රයෙන් එළියට යන්න. ඒ තාක් යෝගාවචරයක් වෙන්න. අපේ සිද්ධ වෙනවා ධර්ම ප්‍රදේශින් අරගත්ත වේගය ඒ දැනුම හරහා නොදන්න ජේෂ්ඨ වලට මැරෙන්න ලෙඩ වෙන්න ඉස්සරලා කර්මවයසකදී පරිේශන කුෂ්ණාවෙන් යමින් යමින් එතෙන් ගියයි කියලා මොනවක්වත් වෙන්නේ නැහැ. ඒ කාර්ය පරිශෙන් ආйти ඒ හරහා මහා ගලේ පැලෙලා කොහෙපා. ඔලිය පැලේලක් තියෙනවා මරේ තියෙනවා මරේ යනවා කහපන් කියන එක තමයි ඒවට තියෙන නිමිති තියෙන වචන තමයි අනිමිත්‍ය සමාධිය නැත්නම් අනිදසන විඥාන ඇත්තට දන්න වචන අහන තමයි බුදුචන්නාංශයේ මේ මේ අර කලියර පෙන්නනවා. කඩාවට ගන්න පෙන්නනවා. මේක ඒක ඇත්තටම වචනෙන් කියලා ඒකෙන් තාම චෙල්බංගුර වශයෙන් කල්ලලා දුන්නා. ඒක සාක්ෂාත් කරගන්නවා කියන එක තමයි මුචිර ගන්නවා කියන්නේ යහම විශාල වැඩ පිළිවෙලක් පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයක් ඒක අරන් ඉතර කරනවා. සත්‍යනුසාරී වීමේ පරණක් සෝවාන් ඵලයට පත්විය හැකිද? ඇතර සෝවාන් ඵලයට පත්වන පුද්ගලෙ විචරක සත්‍යනුසාරී කාය සක්කි අනේ අතරජාතියක් කියන එක සෝවාන් මුක්ත වුණාට පස්සේ එයා මෙහි වෙන ක්‍රමේ ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් මේ යතිපාද හතර විස්තර කරනකොට ඡන්ද, විරිය, චිත්ත, මීමාංසා කියලා ඡන්ද, සංඛාර, සමන්නාගත සමාධි කියලා එකක් තියෙනවා. يعني කුසල ඡන්දේම ඉස්සර කරන තියෙන මොනවා වුණත් හිත නරක කරගන්න ශ්‍රද්ධාවෙන්ම ගිහිල්ලා ඡන්ද සංකාර වදහන ඒ වචන හරියට පෙරකන ආව කියලා මතක නැහැ. ඡන්ද සංකාර ප්‍රදාන සමාධි. විරිය සංකාර ප්‍රදාන සමාධි. චිත්ත සංකාර ප්‍රදාන සමාධි. මීමාංසා සංකාර ප්‍රදාන සමාධි කියලා පටන් ගන්න ක්‍රම හතරක් තියෙනවා. සද්ධාව කාරිය එකම වෙලා තියෙන අම්මාමලත් වස්තුව විනාශ වුණත් අතප්පය කැඩුණත් සද්ධාව කරගන්න. නැවත නැවතත් එහිම යෙදෙනවා. එයාට වෙන දෙයකින් නෙවෙයි ශක්තිය හම්බෙන්නේ සද්ධාවෙන්. වීර්යය තියෙන එකන ප්‍රයෝගේ මහන්සි වෙලා ආයාසයෙන් යනවා. චිත්ත තියෙන එක අදිෂ්ඨාන ශක්තිය කරන්නේ. චිත්ත ශක්තිය කරනවා. අදිෂ්ඨාන ශක්තිය නෑ කියන්නේ. මීමන්සා නොවන තියෙන එක නම් ගැල විඥාණයෙන් තමයි යන්නේ. ආසුතර වරකට පැන. ඒ ඔක්කොටම يعني සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඉනේ ඊර්තිපා ධර්ම වල ඒ හතර දිනාටම සමාධියක් තියෙනවා. හතර දිනාට චරිතර්ම සමාධිය හතරක් තියෙනවා. මේ සත්‍යානුසාරිකේ නිගේ දක්වා තියෙන්නේ ඡන්ද කියන නම. කුසල ඡන්දයටම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා සෝවාන් විච්ඡයද කියන නම් හතරක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ මේ මගේ නිලිමක් කරලා තියෙනවා මේ පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඒක වෙනම මාතෘකාවක්. ඒක ඉතිපාද සංකේතය ගත්තොත් ඒ හතර වර්ගයේ විස්තර කරලා දීලා තියෙනවා. වගේම සර්වචනස්ගේ දේශනාවල තියෙනවා සෝවාන් වෙනකොට ඒකට පත්විය හැකි පාරවල අතරේ එකක් තමයි සද්ධාන භාවී කාය සක්ඛි මම හදන්නේ ඒ තුන අතර පද දෙක අනිවාර්යයෙන්ම යන සෝවාන් වෙනවා. එකම අකුරු වල මට වෙන්නේ දෙකම පටන් ගන්න තියෙන එකම අකුරු. මෙතන අල්ලගත්තේ දෙවෙනි ප්‍රශ්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ මා දිනපතා පැයක් පමණ ආනාපාන සති භාවනා කරන්නේ මාහට හොඳින් සතිය පිටයි. මුලදී මා ආනාපාන භාවනා යෙදී සිටින විට ධාතු මනස්කාරයේ හොඳින් ඊටමත් වේගෙන් සිටිනවා මම අත්දැකීමේ මම අධ්‍යක්ෂකෙන් කියන අවබෝධ කරගත්තේ නිදාන වශයෙන් මුඛය තුල ඉතාමත් වේගයෙන් කෙලගලා යamak වායු ධාරා ගලා යamak සිදුවේ. සමහර විට මේ වායු ධාරා දැන් වායතර දත් පෙළ ගලවා යාට තරම් වේගයෙන් සිදුවේ. නමුත් මා දිගටම භාවනා යෙදීසින විට මෙම නැගී යන්නේ ධාතු මනස්කාරයේ තව සියුම් වශයෙන් සිදුවන බවයි. හැඟී යන්නේ. නමුත් මා දිගට භාවනා යෙදීසින මට හැඟී යන්නේ මේ ධාතු මනස්කාරයේ තව සියුම් වශයෙන් සිදුවන බවයි. වායතරයි තව සියුම් ලෙස කරා. භාවනා දිගටම කරගෙන යන විට මේ ලෙස ධාතු මනස්කාරයේ ලක්ෂණ ගොරෝසු ලෙස ඉදී පස්සෝ සියුම් වන්නේද භාවනා දිගට කරන විට මෙලෙස නොදෙණිය යනවාද යන්න කර්මයන් පැහැදිලි කර දෙන්නේ. ගොරෝසු ලෙස තිබී සිම් වෙනවා. නොදෙණී සිපිලා දැනෙනවා. දැනලා සිට නොදෙණී කියන ඔක්කොට ගැන විපරිණාමය. ප්‍රණාති උනිකේ මෙලයක් වඩපත් වෙනවා. ඉතින් බුදුචානන්සේ මුළු අනිච්ච දුක්ඛ අනාත්මයේ ලක්ෂණ වන ඉස්ලාම් යෝගාවචර හිතවත් ගන්න හදන්නේ විපරිණාම. නිමිත්තක් කියලා අරමුණක් කියලා බලන්න හිතියට ඔය අරම හොඳට ලඟ ලඟම පැතිලෙන ඒ ස්ථිරව පවතින දෙයක් නක් කරලා. ඉතින් අපි හැම වෙලාවෙම හැම පෙරලියෙදිම තක්කමක් වෙනවා වැඩිලා ඉන්නේ. මොකද අපි ජීවිතේ වල ගන්න තියෙන නිච්ච සංඥාවක්. මම වෙමි. කියන්නේ ඒකට වෙනස දකින්න බැහැ. වෙනස එනකොටම මුසුපුයි. වැඩිලාද කියලා ඉතනට හැම එකක්ම දැන් අපි අද කියමු වායු ධාතුවේ කියනවා ගරු ලක්ෂණයක් සහ ලහු ලක්ෂණයක්. ගරු ලක්ෂණය තමයි දෙයක් අල්ලලා හිර කරන්න පුළුවන් කතිය. ලහු ලක්ෂණ තමයි හිර වෙච්ච දා හොල්ලා හදනවා. පරස්පර විරෝධී අකුණු දෙකක් වාතේ තියෙනවා. ඉතින් අපි මේක තමයි ධාතු මනස්කාරය තේරුම් කරගත්තට පස්සේ ඒක නා කියයි තේරුම් ගත්තා කියලා. නමුත් ආපෝ ධාතු ගැන කතා කරනකොට ආයෙත් අර ප්‍රශ්න අපේ. ඒකෙදි ඒක කියලා දෙන්නවා ආපෝ ධාතුවේ තියෙනවා ගරු ලකුණු ලහු ලකුණු. ආපෝ ධාතු ගරු ලකුණු වල පිටු කරන ගතිය තියෙනවා. ලහු ලකුණු වෙනවා වැගිරෙන ගතිය තියෙනවා. මේ හැම එකක්ම ලියන්න ගත්තොත් පොතක් කියන ඉවර කරගන්න බෑ. ඒ තරම් විවිධයි. ඒ නිසා එකක් දෙකක් ඉවර පස්සේ තමයි ණයමනසේ පාරේට එහෙම නැත්නම් අන්වේ ඥානාරා, තර්ක ඥානාරා එන්නේ එන්නේ ඊපස්සේ තේරුම් ගන්නවා. ඒ පළවෙනි එක තමයි ගොඩක් වෙලාට හිත වදින්නේ. අනිත් තමයි ඒ අනුකරණය කිරීමෙන් ණය ක්‍රමයට තමයි තේරුම් ගන්න. ඒ වගේම එක ධාතුවක් නැත්නම් වායු ධාතුව කියලා ගත්තට ඒ වායු ධාතුව හිතගෙන ඉන්න බෑ තමයි. අනිවාර්යෙන්ම එයා හිතා දරාගෙන ඉන්නේ අනිකුත් ධාතු තුනේ. ඒ නිසා වායව ධාතු පිටතර සෙල්ලම් කරනකොට දැනගන්න ඕනේ මේ මෙයා නටන වේදිකාව වෙලා තියෙන ඉතුරු ධාතු තුනේ. ඒව හම්බෙන්නේ ණය විපස්සනාවට. තර්ක ක්‍රමයට එහෙම නැත්නම් අන්වේ ඥාන වලට ඉතින් ඒ සඳහා සුතමේ ඥානය අවශ්‍යයි. ස්වාමීනාගේ සීනේ කරා මේ ධාතු මනසකාරය බලනකොට වායෝ ධාතු කියලා කොටු කරන්නේ වායෝ ධාතු ප්‍රධාන රංගනීය කරාට එයා දරාගෙන ඉන්නේ ඒතුළු ධාතුන බව දන්නවනම් මම ඔක්කොම දැක්කයි කියලා හිතන්නේ නැහැ. දරහන තව මේකේ වෙනස් මේ පැතිකඩ තියෙනවා. ඒ වගේම මෙයා ඇතුලේ වායෝ ධාතු ඇතුලේ විවිධ විපරිණාම කියන මේ සෑම විපරිණාමයකම පෙන්වන්නේ භාවනාව යනවා කියන්නේ. සැක කරපු ගමන් භාවනාව නතර වෙනවා. ආයෙ මොකුත් නැහැ මේ දුවන බයිසිකලයක් අරගෙන පොකකට පොල්ලක් කියලා කිව්වොත් දඩස් ගන්න. කෝච්චි බ්‍රේක් ගන්න තියෙනවා. කෝච්චි දෙන්න ටික පොල්ලක් ගන්නවා ඒකට අරගෙන. ඒ රෝදේ තියෙන හිල් වලට කවුරුහරි කෝච්චි හිල්ලුම් දෙල්ලුම් නැහැ. දුවන කෝච්චියකට ගියොත් කොමිටි එක ආයෙ මොකුත් නැහැ. පිළිපැන්නවත් දෙන්න නැහැ. ඒ නිසා මේ සැකය ඒකට මම මේ වැඩසටහන් සංවිධානය කරන ධර්ම සාකච්ඡා කරන බණ කියන්නේ මේ සැකය ඕන වෙලාවට නොමිලේ ගන්න වෙනවා. හැබැයි ජීවිතයක් ආරම්භ කරන්න ඕන. ඒක නිසා පුළුවන් තරම් විශ්වාස කරන්න මුද්‍රජානකාවට දීලා තියෙන නිසක ධර්මයක් නැත්නම් සද්ධාවක්. මේක මෙහෙම තමයි. මේක මෙහෙම වෙන්න ඕනේ. මට නම් අතක් පයක් කැඩිලා නැහැ. බිල්ල ගහලා බිල්ල නැහැ. මම කරකට යනවා කියන එක ඉන්න. ඒ තරම්ම බහනා කරලා කරලා කරලා අදකින් සම්භාවිත වෙනවා. සමහරව ඇති ඇත්තට මෙච්චර කර ගන්න නැතුව මේක අල්ල ගන්න හදිසි මේ සූරමිනිස් ඇති. එහෙම හිටපු කට්ටිය මේ කිව්වා තරහ වෙන්නේ නැහැ උදෝවපු ඉන්න කාලේ වැඩි කරගත්තා. දැන් මේ 2600 කට පස්සේ අපි ආවට පස්සේ ඉතින් අපිට තියෙන්නේ අර ඉතුරු වෙච්ච රුඩු මිල ගලා ගන්න එක තමයි. නිසා අපි හිතාගන්න තරකයි මේ පළවෙනිදා කියන්නේ අතිල්ලද කියන කතියේ. ඒ නිසා හැම එකම දාලා කිසි තැනක සද්දාව කඩා ගන්න එපා. මොකද මේ ශකේ කියන එක නැඳපු කට්ටිය දන්න මෙච්චර දික්කසාද නඩු මොකටද? ඇත්තටම වැරදි හිතන්න. සක. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔක්කොම වැරදි ඉවරයි. අර ඊට ඉතලා බොහොම ආදරේ ප්‍රේමේ දයාවෙන් මැනිකට ධාර දෝන මැනිකට කූරු දෝන ඕන දෙයක් කියන්න මම අරන් දෙන්න කිව්වේ කරන පොඩි හැටි ආවම මැනික කවුරුකක් මැනිකක් නෙවෙයි භාවනා ජීවිතයේදී ඕන තමයි ඒක කිසිම වෙලසක් නැහැ මේ සැකේ කියන එක මේ දොරකට ගාවින් කොයි වෙලාවකද කියන්නේ ඒ නිසා ඒක ආරි ඔක්කොම උත්තර දීලා මම යන්නේ තමන්ගේම කාය විපස්සනා කරන දැනගන්න ඕනේ කෙටියෙන් කියනවා මේ ප්‍රශ්නේදී මේ විපරිණාමය මේ පෙරලෙන ගතිය හොරෝසු වෙනවා සිවුම් වෙනවා එක එකට මාරු වෙනවා ඒක එතන ගාන උදාහරණයක් ගන්න යනවා නම් මෙතෙන් යනකොට ඒක ප්‍රශ්න කරන්න එපා ඒක අභියෝගයක් විදිහට තේරෙන්නේ තියෙනවා නමුත් ඒක දරාගෙන සිටීමට තමයි අපිට මේ අවශ්‍ය කරන සද්ධා දිනුදාරකට අවශ්‍යයි ගරු ස්වාමීන් වහන්සේ අතින් සිටීමේදී අනන්තයට යන ධර්මතාවය වැටෙන්නේ කෙසේදයි පාදා ගැනීම නිල්ලනේ සතියෙන් සිටීමේදී ඇත්තටම සතියෙන් ඉන්නාන කිසිම අන්තයක් අහු වෙන්නේ නැහැ. සතියේ තියෙන වර්තමාන චිත්තක්ෂණය වුණාට කිසිම දෙයකට ඒක මං කියව පොතක තිබුණේ රේඛාවක් සරණ ඒක යොමුලා තියෙන අන්තයක්. ශ්‍රේකරව චපල නම් වංකන ඒකේ යට අදාළ ලක්ෂයක් හදන්න ඒ කොටේ කරකැවෙන. සතිය කියලා කියන්නේ ඍජු රේඛාවක්. ඒක යොමු වෙලා තියෙන්නේ අනන්තකමයි. ඒක ඡාපයක් නෙවෙයි, චපල නෑ, වංක නෑ. වංකදී තමයි සාපේක්ෂ ලක්ෂයක් හදන්න ඒ කොටේ කරකැවෙන්නේ. ඒ නිසා සතියට කුණ්‍ය ගහන දෙයක් නෑ. ඒ අනන්තකමයි කියලා තියෙනවා. නමුත් කියලා තියෙන්නේ අපි සතිය කියලා හිතාගෙන ඉන්න එක භාවනා කරන්න කරන්න කරන්න කරන්න පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඕනම චිත්තක්ෂණයක සතියට වැටුණොත් නැත්නම් සතිය සාක්ෂාත් වුණොත් ඒ චිත්තකනේ කාලය කියන එකක්වත් දේශය කියන එකක්වත් මමය කියන එකක්වත් අහුවෙන්නේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට ඉස්සරහයි පස්සයි චිත්තක්ෂණ දෙක අසතිමත් නම් අර මැද තියෙන චිත්තක්ෂණය බල බිඳිනවා. යම් වෙලාවක චිත්තක්ෂණයක සති චිත්තක්ෂණයක සති මාත්‍රාව කියන එක පාවිච්චි කරන්නේ සති මාත්‍රාව වැටෙන්න නම් ඉස්සල චිත්තක්ෂණය සතිමත් වෙනවනේ පස්සේ චිත්තක්ෂණය සතිමත් වෙනවනේ සති ධාරාවේ සති ජම් ජවයේ ගැම්මේ තමයි තේරෙන පටන් අරගන්නේ කිසිම ආතතියක් තියෙන බෑයේ කාලයක් දේශයක් මොනක්වත් නැහැ සතිය ස්වභාවයෙන්ම වැටෙන්න දෙයක් නැහැ සතිය සාර්ථක වෙන්නව පිටින්නෙම අන්තයක් ඇති දැනක නෙවෙයි. අනන්තමයි පිළිගන්නේ. ඒක නිසා අගොඩේට පිට පිලාට බය වෙනවා. මේ අර වටේ වටේ පේන දේවල් මොනවත් නැති වෙන අසරණ වුණා තනිනා වගේ පේනවා. ඒ නිසා ඒකට නිත්‍ය සංඥාවෙන් එක කරන කොහොමද කොහොමද ශකවිල කෙනාට සත්‍චිත්තක්ෂණය කියන්නේ අබද්ධියක් වගේ. පීඩියල් වශයෙන් ඒ අනන්ත ස්වરૂපේ දරා ගන්න බැහැ. නැත්නම් සත්‍ය අනිවාර්යයෙන්ම නැත්තරකටම අනන්තයට ගාන වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා ආරම්භන හිත ඉවත් වෙන සෑම අවස්ථාවකදීම ඒ චිත්තක්ෂණය කෙලෙස් සම්බන්ධ වෙලාද නැතොත් ඒ ආරම්භණට යන වැඩිදුර සිටීමෙන්ද චිත්තක්ෂණය කෙලිටිවන්නේ මේක මෙහෙමයි මට තේරෙන විදිහට මේක ආරම්භනේ හිත පිට ගියයි කියලා කනගාටුව එක කෙලෙසක් අරමුණ හිත පිට ගියා එකක් ධර්මතාවක් කියලා බාරගත්තොත් කෙලස් නැහැ. මොකද හිතේ ස්වභාවය. ඒ නිසා මේ වෙච්ච දේ ගැන Taman දක්වන ආකල්පය හරහා තමයි ඒක කුසලයක්ද අකුසලයක්ද කරන් ගන්න දෙයක් වෙන්නේ. අම්මා තාත්තා කියන්නේ මේක පවුලේ අම්මයි තාත්තා නැහැ ඉතින් නැන්දලා කරනවා සන්තෝෂයි. තමන් යන්න ඕන අප්සෙට්. ඒ ආච්චිමල ගෙදර වගේ ගිහලා අත් එක දවසක් මට දුන්න වාක්‍යයක් කියන්නේ කියලා. මම ඒක කනගාටු වෙන්න ලියනක් කර නෑ. ආච්චිමල ගෙදර ඉච්චාම ජොලි දවසක් අනේ නාකේ ඇරෙන් මැරෙන්නේ නැහැ අඳහකවෙන්නේ නැහැ කියලා ඒක ඔන්න අඳහකවනවා. ඒක බලදේදී තමයි. ඉතින් උන්ට ආච්චිමල ගෙදර අම්මට අප්සෙට්. අම්මගේ අම්මනේ. මට නෑ මගේ ආච්චි ඉතින් මේ ඕනම සිද්ධියක් මේක උනාට පස්සේ දක්වන ප්‍රතික්‍රියාවෙන් තමයි තමයි කවුරු කියලා වැටෙන්නේ. ඒක කෙලෙස්ද නැද්ද කියලා කියන්නේ ඒ වෙලාවෙම වෙනම සුප්‍රීම කෝට් කෙනෙක්වත් වෙනම පැනල් ජජ්මන්ට් එකක්වත් නැහැ. වෙන ජූරියක් නැහැ උකට. තමයි දක්වන ආකාරය. ඒ නිසා භාවනා කරුවා කියලා කියන්නේ හොඳට හිත සතිය තියෙනවනේ හොඳයි. සතිය නැහැ නේද? හිතේ මනෝ ඉතින් සඳහන් කරනවා අලත්තං යදිදන් සාදු නාලත්තං කුසල විති උපයේනේව සෝතාති දුක්ඛම ප්‍රතිවත්තති අලත්තං යදිදන් සාදු මේ ලැබුණොත් හත්තිසෝ නාලත්තං සුන්දරාවිති නැත්තං ඒ ශෝක උපයේනේව සෝතාති දෙකේදී මොනසලෙන් සිදුයි හත්යට ඵලයක් බලාපොරොත්තු ගහකට ගිහින් ඉන්නේ කොයි ගහ ගහින් ගියක් තිබුණොත් හොඳයි නැත්තම් කියලා ගහට වුණ දුන්නා නේද යන්න තමයි. අලයක් බලන්න ඩාක්ටර්ට ගිය මනසෙක් වගේ පිට පාතයක් කරන මම හාමුදුරනේ කියනවා. ඉදිරියට ගියා. හුද්ද බුරිය ආවේ සුබල සහිත දාන හැන්දක් වේදුවා. ඊගාගෙන් නැගිලා මෙහෙන් දෙන්න යනවා යන්නේ. දෙක මේක. ආගෙදිට ගිහලා නැගිලා ගෙදර හොඳ බුරිය හාන්ඩියක් කරන මොකක්ද බල බුද්ධ ආගමේ වුණා තැති කළා. ඒ පිට පාතයක් නැගිටින්න වාක්‍යයක් නැහැ. ලැබුණේ කොහොමද රොටි කෑල්ලක් හම්බුණා. කොයි එකද දෙකම සම්සිද්ධ වෙන්නේ? ඒ නිසා සතිය කියන එක අපි හරියට කට්ටක් අයින් කරගන්න ගත්ත කට්ටක් වගේ. කට්ටක් අයින් කරන කට්ටක් නෙමෙයි. ඉතින් ඒ කට්ට ගන්නවා කියලා අනම්මනා කියන ප්‍රශ්නයක් නේද නේද මේ ගත්තේ උපකාරයක් විදිහට තමයි. විශේෂයෙන් මතක තියන්න ඉස්සලා කියපු ප්‍රශ්නත් එක්ක වන්න සතිය විපරිණාමයට ලක් වෙන සුළුයි. සතිය කියන්නේ දුක්ඛ ධර්මයක්. එතන සර්වෝත්සව සුභෝ ප්ලැටිනම් වලින් හදපුවෝ රත්තරන්ගෙන් හදපුවෝ මැණික් වලින් හදපුවෝ නෙවෙයි. සතිය දුක්ඛ ධර්මයක් අපිට පාවිච්චි කරන දුක උරුප්පල ගන්නයි. ඒ වගේ මේ සතිය එක දිගටම හයිවේ එකට දාගත්තා වගේ දිගටම යන්න බෑ. කොහෙන් හරි එක්සිට් එකක් ගන්න බෑ නැත්නම් නමක් නෑ. හයිවේ එකට අපි දාගන්නේ අපි එක්සිට් එකට ලඟ වෙන්න. ඒ එක්සිට් එක දක්වන්නේ නෑ. ඒ වගේ තමයි සතිය යනවා අනන්තවත් අවස්ථා ලඟ වෙනවා. දැක දැක දන දන සතිය කරනවා. අන්න ඒකෙදි නොසැලෙන්න පුළුවන් කෙලෙස. සැලුනට ඒවට කියන්නේ නෙක්කම සිත දෝමනස කියලා. භාවනා කරන්නේ නැහැ කියලා කාව පළතුවක් කියලා කියන්නේ. භාවනා කරන සතියත් කැලුම් ප්‍රශ්නයක් නෑ. දැන් භාවනා කරන සතියම ගත්තා පස්සේ ඕ අල්ලනකොට කැලේ. අල්ලනකොට කැලේ. ඊට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් පයින්නවා. දරුවන්ටත් පයින්නවා. මේ ටෙලිවිෂන් එක ගන්නවා. මේ කතා කරලා මට කියනවා. භාවනා කරලා භාවනා කරලා ඒක ගෙවා ගන්න කොහොමද කවුරු වෙලා මොන විදියෙන් සතිය කැඩුවත් සතිය ඇති වෙනකොට වගේම කැඩෙනකොට ඉති විපරිණාමය තේරුම් ගන්නවා මේ සතිය කියන්නේ මොකද ඇති වෙන්න තියෙන එකක් කියලා අනේ මගේ හිත දැන් සැලෙන්නේ මේ සතිය කියන ධර්මයෙන් මම තේරුම් ගන්නවා ඇති වුණත් එකයි නැති වුණත් එකයි අලත්තම් යදිදන් සාදු නාලත්තම් සුන්දරාමිති ඉතින් අර ගොඩක් කලාට කියන්නේ අර මේ මිනිස්සේ ගිහිලා හඳුර හදේකට ආරාධනා කරපතා. දානකට ආරාධනා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට මෙතන දානයක් තියෙනවා දානකට ආරාධනා කරනවා මම කියන්නේ දානක් ලැබලා එනවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියොත් වැඩියත් හොඳයි වැඩියත් වැඩියත් හොඳයි මම වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි දෙන්නවද යන්නේ නැහැ ඉතින් වැඩියක් වැඩියක් හොඳයි ආරද නැවත් කියනවා ඒක දැන් සතියට කියන්නේ බාහොත් හොඳයි නාවත් හොඳයි නැවිලා හැලෙන්නේ නැතුව ඉන්නවනම් ආවට වැඩිය හොඳයි ඒ එනවා අල්ලන්න අපිට අති තියනවා හොඳයි ඉතින් නැතුමයි කියලා මොනවා මොනවද කැඩෙනවනේ අපේ නැති වෙලා කැඩෙන්නේ නැතුව ඉන්නවනම් තිබිලා දැනගන්න සතියට වැඩිය හොඳයි. කැඩිලා ඇහෙන්නේ නැතුව ඉන්නවා අපි. ඉතින් ඉතින් ඊගාසේ මනසට නිකන් වෙන්නද බීවි එළියට වීම ගන්නට නේද තමයි ඇහෙන්නේ. දැනෙන්නේ හරි තිබ්බත් එකයි නැතත් එකයි. ඉතින් අමාරුයි මේ භාගයක් සතිය පිටු නැති කෙනෙකුට මේ කතාව කිව්වොත් මම හිතනවා හරි අවුලක් වෙනවා කියලා මට. සතිය භාගයට අධිකරපු වෙනකොට නම් තියෙන ධර්මයට නැත්නම් අත්දැකීමට සාපේක්ෂව කියන්න පුළුවන් මෙන්න මේ තැනක තමයි අපි සතිය යොදවන්නේ ඒක උපකරණයක් විතරයි සතිය කියන්නේ නිවැරදි සමේ කාටි බහාරක හිත ඉවත් කරන විට නැත්නම් සෑම අවස්ථාවකම චිත්තක්ෂණය දැන්දී මේ චිත්තක්ෂණය කෙලෙස් සම්බන්ධ වෙලා නිවන් කරත එහෙම කියලා කියන්නේ එහෙමදී මේ සතිය වඩනවා ඉස්සරහට යනවා පස්සේ නොසැලීමේ ප්‍රවෘත්තියක් තියෙනවා සත්‍යය තිබුණත් නැත්නම් හානි කියන ගතිය මන්දේ ඇත්තටම අපේක්ෂා කරලා අපේක්ෂා කරලා කොයිලාකට සතිය නැති දෙයක් නොසැලීම විසර සතිය නැති එක තමයි කියන්නේ දැන් ඉවනේ සතිය නැති ලොකු අභියෝගයක් අභියෝගයක් පැසවනවා ඒ මොනවාට නැත්නම් සතිය ඒ සායකක සමානයි කියන්නේ සති බලය සාමාන්‍යයෙන් කියන්නේ සතිය ඒ මට පිළිගන්න ප්‍රශ්න සති බලය කියලා ඒ ශක්ති බලය නැති වෙච්ච එක කාටවත් කුප්පන්න බෑ. ඒක කිව්වේ. එයා දන්නවා ජීව කරන්නේ. නැතෝ එයා මොකද වැඩි ප්‍රසිද්ධින්නේ චිත්තකින් කෙලිවන්නේ හිටින්නේ. අපකටි ක්‍රියාවේ යනවා ප්‍රතිචාරයක් තියෙනවා ප්‍රතික්‍රියා කරනවා යෝග කවදාකවත් නොවිදිකක් නෙමෙයි. මොකද සංකල්ප ගන්න නම් ලැජ්ජා වෙන දේවල් සාධාරණ සාධාරණ විතරක් අයිය උඹට මේක හේතු කරලා ගන්නවා උඹට පුළුවන් ඒක ඇහැරි ගෑනියක් දිනා ඉන්නවල ඔක හදන්න කියලා උඹට උඹට නිසා අපි ඉන්නේ ඉන්න පුරුදු කරනකොට ඒ එන ධර්මතාවය ඇහැර ගන්න ඕනේ මේක වැඩි කිසිනේ මනුෂ්‍යයෙක් තුළ කිසිම තුරක් ඕනම දෙයක් හැදගන්න මොනවද කියන මනුෂ්‍යයෙක් අපි ඒක විද්‍යාත්මක කරන්නේ කිසියකට ගන්න හදනවා කියන්නේ එහෙම නැතිනේ නරක උත්සාහ ගන්නවා ඉන්නේ මේ කර්මාර්ථ විකාල කරන කෙනාට වාසනා ගන්න පැය දෙකම හරි මාසාරා ඉතින් මේ මාකටයි පොඩ්ඩක් මාරු කරනවා සාකච්ඡා කරන්න ඉතින් ඒක නම් තමයි ප්‍රොත් <laughs> නෑ මේක ඒක මාරු තමයි ප්‍රොත් නෑ all the time. අන්තයෙන් දෙනවා විනාඩි 50ක්. ඉතින් හතරේ මේක කීයේ විදිහට කරනවා කියන මේ කරනවා ಆಕಾಶ ಕೊಮ್ಮಟ್ಟ ದೇವ ನಾಗ ಮುನಿ ದಿವಿ ಮಾಡ್ತಾರೆ ನಾಗಿ ಈ ಥರ ಮಾಡ್ತಾರೆ ಇದಕ್ಕಾಗಿ ಇದಕ್ಕೆ ಆಕಾಶ ಹಿಂದೆ ಬ್ಯಾಕ್ ಮಾಡಿ dia preocuparam milho action película dice un mata un mata un mata ජීවවලදී මේ නාගරෝසිකෝ un mata යාකාරයෙන් මොකට ඉන්නවද සත්‍යක් වෙන්නේ අපි දැන් සාමාන්‍ය සම්ප්‍රදායවල කලින් මේක කියන පොඩි අටසක් උදේ ඉවත් කරන්නේ පයිදාන සංසුන්දාන කරගෙනොත් හරියට පොතාන කළොත් ඉතිපලේ ස්පෙක් හැදෙනවා තමයි කොම වේදී භාවනාව මේ විදිහට කරොත් මේක හම්බෙනවා නිවන දක්වා යන්න පුළුවන් කියලා එක අපයක් ස්කීලක් තියෙනවා අනිත් මතේ මත දෙකම දරනවා අනිත් මතේ තමයි නිස්සරණයක් නැතුව හිතේ නිස්සරණයක් නැතිව කොච්චර ප්‍රමේද තියෙන මොකද මොකද දැන් මේක අතාරින්නේ මම මේ මාර්ගයේ මේ නිවන් මාර්ගයේ යන්නේ කල්පනාවද ඇත්තම මට නිවන අවශ්‍යද මේක යැවීම කියලා මම තේරුම් ගත්තා මේකෙන් මේ මොහොතේ ඉස්සර අධිෂ්ඨානයක් නැතුව මේ මාර්ගයේ යන්නේ එක අනිත් මේ සයන්ස් මේ දෙපැත්ත ගැන මොකද කියන්නේ ගැන අපිට ගොඩක් වෙලාට හිතෙන්නේ මම මේ කියන්නේ මට තියෙනවා මම ඉස්සරහ කියන්නේ නැහැ භාවිත මේ පැත්ත භාවිත ක්‍රමවේදයෙන් නිවන් දකින්න මම නිදි නම් මම නිවන ධර්මයන්ට වඩා බලවත් සිස්ටම් ආකාරයක් ප්‍රශ්නේ ප්‍රශ්නේ කාටවත් නැහැ. අපිට ඇහින්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ජීවිත කාරණා කරලා තියෙන කෙනෙක් මට ආකම. මට කියන්නේ ප්‍රයිවේට් ඔක්කොම යන්නේ. වෙන විදිහට කහන්නේ භාවනා කරන ප්‍රොෆෙෂනෙක් ගියමතර කරනවා. අසන්ටි ගැලපෙන කොයිෂන් දිස්සාවේ කියන්නේ ගීතිය දැනගන්න කියන සම්ප්‍රදාය ඒකාන්තයෙන් නිකුත්කමක අවුලම දේශනා කරන අහිංසක පරිත්‍යාගය බලනකොට අපේ මොනදේක අතරින් අමාරුවට තියෙන්නේ මොකද ලංකාවේ සේවක කෙනෙක් සමාජ කියන්නේ අපි සෝෂල් සර්විස් එකක් කරනවා ඒ සංකේතේම නිස්සාරණ කියන උදාහරණ විවේකී කියයි. සනාකට විවේකයන් තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, කුපිතී. කාය විවේකී කියන්නේ යනවා කියන කොලයක් නෙවෙයි. වේන කියන කාය වශයෙන් තමයි විවේක ස්ථාන වෙනවා. ආරණ්‍ය ගැටුවා, රුක්ම ගැටුවා, ශුන්‍යකා. ප්‍රශ්න වල තියෙනවා ඒක. ඒක නැත්නම් බැලුවොත් ඉතින් මේ වගේ කැමරාවක් හොයන්න කැලියක් හොයන්න කියනවා ඒක දැනනවා ඒක ඔක්කොම අපි කැලේ ඉන්නේ ඉතින් අපි අවශ්‍ය නම් ගහනවා දෙන්නවා මේ වශයෙන් යාරම වෙන කාමෝගිනේ හිස් ඒ සමග කැකකින් ඒක කාමෝගිනේ වැඩ කොච්චරද ඒක තියෙන්නේ දෙක තමයි එහෙම ආවට චිත්ත විවිධ ලැබෙන්නේ මේ යෝගී අදත් ඔක්කොම චිත්ත විවේකයන් මේක වෙනම ප්‍රශ්නයක්. ඒ කියන්නේ කාය විවේකයක් වතාවන වීචිකම කෙලෙසින් වෙන වෙලා සතුන් දෙවියන් වහන්සේ කිනාවි ගොරෝසු ඡන්දස් කිසිම අයිමේ කියන්නේ. චිත්ත විවේකය කියන්නේ ඊට යටතේ නිවරණ කරනවා. නිවරණ අයින් කරනවා කියන්නේ කායයට කොහොමද වෙන්නේ? මෙන්න ආත්මිකව වෙන්නේ නැහැ. මෙන්න තමයි සුන්දරකම හිතුනේ මේ. ඉතින් ඔයාලගේ ලෝකේ විස්තර කරනවා සමාධි ධර්ම වශයෙන් ඉන්නේ ජීවන්නේ සාංශයෙන් මොන්නේ කියන්නේ කියලා කෙලසස් ඉස්සුවා. ඉනිතාමේ සාමාන්‍ය කාර්යය සහ සම්ප්‍රදාය කතා කරන මේ කියන්නේ ශාන්ති කරන. නමුත් විද්‍යාඥයන් කියන දෙයක් කියන්නේ කෙලස් යටි තුනක් මේ අනිකා. ඇත්තම භාවනා ලෝකේ වීමේ ඊවල ටිකක් එක්ක. නිවාසත් එක්ක දෙනවා භාවනාව. ඊට පස්සේ තමයි මේ නිවාස ධර්මය අප්‍රමාණ කිපය කොටත පස්සේ නිවාස ධර්ම නැති වුණාම ගොඩාක් ඒවත් එක්ක විදිහට අරනවා අර විශ්වාස කරනවා කියන්නේ පිටකවල එක කාලයකට බැගින් ධ්‍යාන සම්බන්ධව මොකද ඒක විපස්සනා කරනවා. ඒක අනිවාර්යයෙන්ම ඇත්තටම දෙන්නේ විදිහට දැනගන්න ඉඩ ඔක්කොම කියන්නේ. විපස්සනා වේදනා නිවන නැතුවන්නේ නම් නිවනගේ නපුරු කරගන්න අනිසි බලපෑම හරහා ඉහිල්ල ඇත්මත් කරලා ඉන්නේ කියන අනුශේධකයක දැක්කේ. නිවන අංකරලා ඉරදී ජාබරුවක් යහපැති. නිවන තේරිය. සීලා නිවන තේරුවක් කරලා බලමු. එනවා ඉරදී බීජ මාර්ග කරපත් කරන්නේ. ඒකෙන් උපදි වෙන්නේ කියලා. මේ උපදි කියන වචනය සම්බන්ධයෙන් භව සංකල්පය. භව සංකල්පය කියන්නේ හැකියාව, දක්ෂකම, එහෙම රුචිය අරුචිකම, පෞරුෂය. කියලා අපි ගන්න මේ ලෝකේ හැම ආපේ ලැබෙන යුතු මොන ටිකක් තමයි යොතන කෙලෙදක් කරන්නේ. අපි යමක් සංසාරේ හැම කරන්නේ ඔක්කොම ඔක්කොම ඒ සියයම තියකන් ගන්න අපි හිතන්නේ ඇත්තටම නිවර්ණය කියන්නේ හම්බ ගන්න බැරි මොකද නැති බව ලක්ෂකම් හොඳ රුචිකාරිකම් පෞෂත් නැහැ. කවදා හරි මේක දැකලා අපි අයින් කරන්න කියලා තමයි කතාවුනේ. ඒ රුචිකාරිකම් අයින් කරන්න කොච්චර අපි කරනවා අපේ පෞෂත්වයට බාධා වුණ කෙනෙක් කොච්චරද? එහෙම තමයි අපිට අවස්ථාවාදී වෙනයි ගන්නේ පාවිච්චි කරනවා. මහන්සියෙන් හරියන්නේ. මෙතන යනකොට අපිට ගෞරව මානවල වෙන්නේ අපි අවස්ථාවාදී. ඒක ඔක්කොම චේන්ජ් කරන්නේ මේකයි අවශ්‍යම දැක්කම පස්සේ කම්පිය. ප්‍රතිවිවේකී කියන කම්පියේ ඒක නිගිය දැරීමක් සමාන භාවනාවක් වුණත් ඒක නෙමෙයි. ඒක කියනවා කියලා රැඩිකල් විදිහකට නාකම් ශක්තිය තියෙනවා. ඒක කර්ම හඳුනාගත මේ දේවල්. ආලෝකයෝ හෝ අනිකරණ හේතුව නැති එකේ ඇතිවන ආකාරකෝ. ප්‍රධානම ආකාරක නෙවෙයි. උන්ට කොහොමද ගන්න වෙලා වෙන්නේ කොහොමද අනිකරණ. වාහනේ බජාජයන් යනවා පස්සේ වෙන පුරාණ දෙයක් නැහැ ඉතින් ඒක අපේ ගන්න බජාජයන් ඉන්නේ අනිකරණ නැහැ. අනිදාකාරකයේ නෙවෙයි. අනුශීලක දෙන්නේ ඒ ඒවල සඳහා ඒ කාර්යකම මෙවට දැනීම වෙන අවබෝධය නැත්නම් මේ රෝගීනේ මේ වෙලාවට කලයුත්තු සම්බන්ධව කරනවා කියන්නේ ඒක කොහොමද වෙන්නේ ඒක කිසිම කාර්යකාරී අපි හඳුන්වන හැදාවට ඇවිල්ලා මේවා කුල්කලක් දකින්නවා. ඒ කෝපයෙන් සිද්ධ විශ්ව ධර්මයේ ඕගොල්ලෝ භාවිතකොට. කතා සතේ කියලා මෙන්නේ කිව්වානේ දැලුවානේ මොකක්ද? දැන් කොහොමද වෙන්නේ? ඊට පස්සේ බුදුරක් වල ආයිස්කාර කියලා කියන තමයි ස්වාධීන කිසිම කර්මයක් නැහැ. දුන්නේ කියලා. කොහොමද? සිත්සසෙන් ඉස්සරහට කරලා තියෙන්නේ. ඊට පස්සේ ලකුණු පාඩය වෙනක බලන්නේ මේක නැකත් කරන්න ඕනේ. ඒක ඇයි ඒක ඊළඟට උදාහරණ. අර චන්න බහාමක කියලා දකින්නත් අනේ කියන්න හදන්නේ කොරොල්ලා කියන අපේ කියලා. ඒක චිත්තයෙන් ගන්න බැහැ දැක්කම සිදුවෙන්නේ ඔක්කොම. ඒකයි මනසට. ඒකයි අපි කියන්නේ. නෝත් අපි මේ අනතුරකට කටින් මේ ආදී අසීමිතව වැරදි අදහසකට ප්‍රශ්නය අභිකලක් කියලා. හරි මුලින්මවත් නැහැ. හරි නිකන් කියනවා මේක නිකන් සිස්ටම් එක. වැඩ මොකද මොබිලයිස් කරන්නේ ක්‍රියාවක් කරන්නේ. ඒ ක්‍රියාවක් කියන්නේ සත්‍ය. හැම වෙලාවකම මේ සූදානම් කරන්නේ. ඕනෙම වෙලාවක ඕනෙරි සත්‍ය පිළිගන්නවා. ඕනෙම රසක් රසක් එකතුවා. අපි කියන්නේ මේ කාකාකට දෙන්නේ රසම ඉන්නේ. धारावाहिक त्रुटि में जिसमें लिखना कहना ज्ञान ಯಾದಿಗೆವ ಮಿರೇವಾತಿಗೆ ಪೈಲೆನು ಸಂಭಾರ ಕೌಸ್ತುಭ್ಯ ತಿರುಮಲೇನಿ ವರ್ಷ ವರ್ಷವಿದೆ ವೇದನ ಅಭಿನಿಷ್ಠವಾಗಿ ಕೇಳಿದ್ದೀನಿ ಕೇಳಿ ಸರಿನ ಏನಿತ್ತು ರಾಮಾಯಣ ಕಾರ್ಯ ಬರೀತೀವಿ ಶಿವನ ಕಾರ್ಯ ಬರೀತೀವಿ කාය ආනන්ද ඔක්කොම නිකන් ජීවිතේ ජීවිතේ කම්පටි සන්නසලේ පාපුච්චරෙන් පස්සේ මේ ප්‍රශ්නේ සන්නස් දැන් මම ප්‍රමවේදී ප්‍රශ්න කරද්දී සන්නස් දේශනා මම ඉපැත්ත ගැන සිතනවා ඉච්ඡර නිසාරණය නිසාරණය කරනවා කියලා ඉතින් අපිට නිසමේ කරේ නැහැ කියලා සීලාපිය ලාගෙන කියනවා. මේ ක්‍රමවේදය අනුව තර කන්දන් නැගෙන නෙමෙයි වගේ. ඒ කියන්නේ කන්දන් නිදුනම යන්නේ අදහසක් නෑ. අදහසක් තිබුණා නැත. යාටික දුරක් යනකොට දර්ශනයේ ඉන්නක ලස්සනම නේද? හිත පැහැදෙනකොට මේ අවස්ථාවකදී ආකල්පණම් ගන්නවා. ඒ වගේ මේ ධර්මයේ මතයන්ගේ මම ධර්මයේ කියනවා කියලා දීපි අත්තර නැති කතා පැත්තට තිබුණා. ආ මේ හිත දැන් කරන ක්‍රමයක යනකොට මේක වඩා තවත් හොඳ තමයි. මේක තමයි තියෙන කේ ස්වභාවිකව මේක යන්නේ නැද්ද? යන්නේ ඔකනේ වුණේ කියන්නේ ඒක කරනවා කියලා. ඉතින් ඒක තමයි කරවන්නේ කොහොමද කියන්නේ කියලා. ප්‍රාම්දේ. ඒක ඒක තමයි කියන්නේ ඉතින් මේක තමයි කියනවා. ඕකනයි කුණුත් ඒක ලස්සන වටිනා ඕකනයි කියන්නේ. අනුකූල ශික්ෂා අනුකූල කියලා අනුකූල කරනවා. කොරණලිය කරන්නේ අල්ලේ පාතන. අවුන්ට ටිකක් මිලි කරන්නේ. අනේ ගන්නෝ ඒකේ ටිකක් අවකයි. ඒකේ තියෙන තාක්ෂණයක් නම් අපි නිකන් පුදුහක් කරන්නේ. මොකද බාහිර දැනනකට පිටට ඒක පිළිවෙල දෙස්සක් තුන කටුකම ප්‍රකොපිය. අනුකූලයි. අරමුණ තියෙනවා. දැන් සාධිකයි ආයෙත් කොහොමද පුළුවන් මේක තමයි පැත්ත. දැන් දැක්කම ආයෙත් එහෙම නැතුව පටන් ගන්නකොට මුකුත් ඉහක් විදිහට පැත්තක් කරනවා කරලා තියෙන කියලා තමයි දුරක් කියන්නේ. ඒකෙන් කියන සාරාංශය කල්පනාක්ෂය. ඒක උත්තර මේ භවයට පැත්තක් අවුල් කරන විශ්වාසයෙන් කියන්නේ ඒ වෙලාවේ මේ ලක්ෂණ කැපීමේ සංකීර්ණයක් ඔය සාසනික සිටියා මිතුරතුරා නාමයෙන් සම්මාදී ගන්න ගහම යනකොට යක්වාංශේ යහන ප්‍රශ්න උත්තර දෙන්න. උපාංශේ දෙවිගෙනකොට ජීවිතයනකොට මට මේ වගේ ඥානයක් මොන්නේ ජීවිතයක් මට මොන්නේ තීක්ෂණයක් දැකලා නැහැ කිව්වේ. ඉන්න කරන කරන යනවා ඉතින් කියනවා කවුරු ගහන විදිහට අම්මා ඉතලා කරලා ආමුදුනේ වතුලා ඒකමොත් පරිපාලනය කොට ජීවකම් කිව්ව මම මේවා අතමුදෙත් දෙන්නේ මොකද කරන්නේ මේක ධර්මයේ වැට හොඳයි මොනේ වේ ප්‍රධානතරයි හොඳයි කුඩා කාර්යවස්තුවේ භාවනා කරන්න බැරි ඊට පස්සේ වඩා කාර්යවස්තුවේ මොකද මේ භාවනා කරන නිවන් දකින්නේ. ඉතින් ඒක වෙන්නේ කහ ආකාර නිදේ කාට රසවාදයක් විතරයි නෙමෙයි. අමුතු දෙයක් කියන්නේ අල්ලාහ් නෙවෙයි. ඒ වගේ ඒක සම්පූර්ණ ඒක සම්පූර්ණ සකස්තයි. සම්පූර්ණ මේ මේ කටයුතු කරන්නේ කාටද නෙමෙයි. මෙච්චරම. මේ දැන් සූර්යයම කියන ආකාරයට අර මොකක්ද අගෙන් ගන්න පොඩි මිනිහෙක් කතාවක් මොකක්ද කියලා අන්තිමට දෙවියන් යන්නේ ඒකත් කරලා අපි අන්නේ සියල් සීලු ප්‍රේමන වස්තු සීල් නැදෑමට කොහොමද කරන්නේ ඒ සීල් දෙනාම බැලුම් දෙකකින් කියන්නේ එතන එතන පරමාර්ථ විඥානය කියලා දෙන්නේ විඥාන කරනවා කිසිම දවසක මම දැන් ගන්නවා මේ පිළිවෙල ඉතන එතන විනාශ ජනසන් කරනවා තේන තේරෝ හෝති ඒක සුඛිතම් සිද්ධෝ මොකක්ද කියන්නේ උච්චේ ඉතින් කරනවා නම් ඒක මොනවාද කියන්නේ නැහැ මුචේ කියන එක කරන්නේ ඒක. අනිත් පක්කෝ අයෝ තසේම සබයිසර කියාපු මොකද කියන්නේ පැටවල මාර්ගෙටි මාකි කියන විතරයි. ඉතින් දුක. මේ ප්‍රශ්නයක් කියන්නේ මේක. නැත්නම් දෙකදීම අපි ඉතින් හොදේ ඇන්නේ නේද? මේ දැකේ අත්‍යකී මේ නැත්නම් ඒ වැඩේ දක්න නාමය. මේ මනුස්සයා නම් මේක දැස්නේ තමයි. විසුණු නාමයට හෝ කමකට හෝ විශ්වයේ උගුර කාමරවස්සේ ඒකටසේ කොම්පොස්ට් මුදෙලට දේවවත් එක කොම්පොස්ට් දුන්නාකාරයක් තියෙනවා ඒක නැත්නම් විසඳන්න බැරි ප්‍රශ්න කොහොමද කරන්නේ ඔකේ මන්චා කොම්පොස්ට් කරලා තියෙනවා කොහොම පොරපාරක් දෙනවා කියන්නේ හැම ප්‍රශ්න හැම අභියෝගයක්ම හැම දුකක්ම විශාල ධනයක් විශාල ශක්ති ප්‍රවාහයක් අන්නේ යෙලම ජීවිතය තමයි අපරාධ කරන කියන්නේ මොනම දෙයකින්වත් හැදෙන්නේ නැහැ. අත්කාරකමාසි කියන්නේ ඕන කුමකින් දක්ෂතාවු වෙනවා. ඕනම ඕනම ප්‍රශ්න මොනවාද? එහට දක්ෂතාවය කරන්න තුවලෙන්නේ බැටේ ආරම්භ නැහැ ඉන්න චරි තුරු නැහැ එකක්. එන ඕන දෙයක් අනේ සුදුසු නැහැ කියලා. මේ දුක් නැති කරගන්න. අවශ්‍ය විදිහට කරන්නේ යන්න අන්න එකක්. ඒක තමයි ඉලාවක මේ ආත්මනාම කියන මොකදද බබදාන ප්‍රෝග්‍රෑම්ස් නිරිද්ද තීවෝ ගලපි ප්‍රවේගෝ අකිතෝ පිටුවා ආකාරෝ ආකාර කන්නම් වල මොහොත නැතිව කරනවා කියන්නේ ගිවිසකට තියෙන කරුණාවක් අවකාශයක් තියෙන වෙනවා ඒක දෙයක කොහොමද කියන්නේ වල පාපක් මොනවද කියලා යන්නේ ඒක විතරයි කරන්නේ ඔය කියන්නේ මොකක්ද Saya mengelola apa-apa yang itu harus kita belajar pada diri kita. Mana ada? Mana ada? Sekolah. Ini kerana dikeran dinamik. Ini yang proses mulia apa itu? Kesepakatan. Mana ini itu yang hitungan orang orang itu. ඉතින් මේක යෝගාවචරය. යෝගාවචරයෙන් මම කරලා තියෙනවා මේක මේ දෙක කොටසක්. මේක වගේ උත්තරේ විසක ප්‍රශ්න විග්‍රහ කරලා කවුරුද කියන්නේ උත්තරේ දුන්නා. අනිත් මේ මාසෙට මේ උපකාරයෙන් බලලා කියන්නේ ඈනම බාධාකින්ම සමාජයේ තියෙන විස්තරාන්තර ප්‍රශ්න වලින්වා ලැබෙන්නේ විද්‍යාවේ ලහුතු වෙන්නේ. අපි ළමෝ ඉන්නේ දැනගෙන දැන් හොඳට මොකද යේසුස් දෙයනාසරලගේ යකින්ද කියනවා. මේ දෙයිනේ ඉන්නේ මොකද කම්බෙන්ද ඉස්සරහට යන්න මට කඩ යන්න ආන්සාරි කියන්නේ ආවේ කමේ නිරෝධ කියන්නේ විස්තර කරන්නේ ඉංග්‍රීසි කියන්නේ. නාමයෙන් තමයි සල්ලි කියන්නේ මේක අපි කරා එන්නේ එන්න තියෙන දෙයක්. ඒක නම් කාර්යයේ කරන්නේ අපි කොරු කරන තමයි ඉවසට හැකි. ඒක හඳුනන කොහොමද කියන්නේ. සුදාන සරි. මේක තමයි ඉස්සරහම කියන කාර්යය විදිහට. ඉතින් අපි ඒක නිසා ඉතරයි කොහොමද අනිත්‍යයේ හේතුකාමී කරනවා ඉන්සුරන්ස් එකක් තියාගන්නේ පාර්සල් නාමයක් තියාගන්නේ ගියර ගන්න කරලා තියාගන්නේ කටුම් වලට කන් තියාගන්නේ එකක්වත් හරියන්නේ නැහැ මේක තමයි තමයි මේක නැසත් ඊළඟට අනිස්කරණය කියන්නේ අපි කියන්නේ විද්‍යාව දැනෙන්නේ නරක ප්‍රශ්න මම මේ නෑ බාධාවක්. මේ දෙකේ ජීවිතේ මම ජීවිතේ ගානක දුකයි. මම තාම සාධරේ කදාපැවිදි දුකේ අපේක්ෂා මේ කිව්වොත් කියන්නේ. ඉන්නේ නේද කරකට ගියා පස්සේ. එන්නේ තිරන් නතර කොහේ නතර ඒක විනුසුත් දෙන්න. මොකද යද්ද කියන්නේ figura que le haga ver y dice, tú no puedes <laughs> las cosas más. Pero මේ මම පිළිගන්නවා කල්ලාතෝ මම යහපත් කරුණා කියලා බඳින්නේ. ඒ කොහොමද මේකත් කරගන්නේ? ඒකට මම කියනවා මිස්ටර් මම දෙයක් දෙන්නේ කියලා. ඒ තරමටම ආවේ දැනුම් ඒක තමයි ඒක කරන්නේ. ඉතාලියම ඇත්තම රසාවක් මොකද කියලා තියෙනවා. රසාවක් කියන්නේ දැනීමේ පොඩ්ඩක් තියෙනවා. මේ කරනවා. මේ හැම පැණිදීම මේක කරනවා. ඒ පුතු මාලාර තමයි කරන්නේ. ඒ ඒක සොක්කොමත් කරලා මේක නම් කරුණා සුපුරුමෙන් කරනවා. ඒක නෙමෙයි කියනවා. ඒක තමයි ඒක නිසා කොහොමද කොහොමද කියන්නේ. එන දේ බලාපොරොත්තු වෙන කරන්නේ විසතුටි. පිළිච්චේ දෝෂක බාරන කරන්නේ අන්න පුදුමයි ඒකට මේ. අර සංස්කෘතෝපේ පාවිච්චි කරන සාහසික විදිය. සාහසික කටයුතු දෙන්නේ කොහොමද? ගංගාවචන සාහසික කියන්නේ මායි කරන බව. අඩාරම එන විදිය. විශේෂයෙන්ම ඩයිවෙන්ෂන් එක තනියි. කල්පනා කරගෙන ඩයිවෙන්ෂන් සුද්ධි මොනස්කම හයක් තියෙනවා හය තියෙන්නේ විතර කාම පිනවත් නතු වෙන්නේ. ඒ සහස සහස කියන දේ පාවිච්චි කරනවා. මේ මොකදවත් මේ පාරකාරී කටි වලින් පාවිච්චි කරන ඉතින් මරකට ගන්න තියෙන්නේ සහසයි කියන්නේ තමයි ඒක කැන්සල් කරලා පස්සේ කාම උත්තර වෙන්නේ. ඉතින් ඉන්නේ ලොකෝ කායලා කියන ගත්තා मदर से होगी पूरे राष्ट्र में पार करने पाकर होने का जरूरत नहीं होती है डैश ये तो අවශ්‍ය කාටද දැන් ඉන්නේ විකාර දැනගන්න. ඉතින් විශ්වයේ කියන ගියේ නැහැ කියන්නේ. ඒකේ තියෙන කල්ප වේගයක් වගේ. මේ සම්මා නිඥා නිවා දැක්කා වගේ නිකන් ලහවතර වගේ. ඒ වගේම මොකද මේ මට අහම්බෙලා තියෙන නිවිලි කියන්නේ. අපි හිතේ තියෙන කොහොමද සාරයක් අහන්නේ. දැන් කෙනෙක් වගේ. කඩිනු වෙනවා කියන එක. මේ ආනුසාරයෙන් නම් කියනවා. ගියන් සහ විජුන් මාතර අතරින් ප්‍රොපෝෂන් කරනවා. නිසා මේ අනාගත වාක්‍යයක් වෙනවා ඉස්සරහට යන්න යන්න කර්මස්ථානාන්තරවල අනිවාර්යම දීව වෙනවා ඒ පිළිමින්නේ කාන්තාවෙන් තියෙනවා ඒ සමාජ මුස්ලිම් කෙනෙක් වෙන්නේ මුදේ මුදේ මුදේ වගේ ගහන දෙන්නට කරන්නේ අන්න මිනිස්සුන්ට නැති නිසා ඒක ඉස්සරහින් කරනවා කියලා මුස්ලිම් මිනිස්සු මුතු විදිහට සැලකෙන නිසා අපි විශ්වාසයෙන් ගිහිල්ලා කර්මස්ථානවල දුක් කරගියාම කවුරු හම්බෙන්නේ කියන්නේ මේ ප්‍රොෆෙෂන් කියන්නේ ගන්න කෙනෙක් අතර ඔය වගේ නම් කිසිම කතා නැහැ මම කියලා දෙන්නේ සම්මාන කරලා මේ කවුරු කොහොමද කිසිම මම කියන්නේ වගේ මම ඇවිල්ලා ගන්නවා මගේ ඉස්සෙන් කියන්නේ භාවනා කරන විදිහ බලන්න බෑ. ඉස්සරහ කමකට දාගෙන කවි. කියන්නේ කරනවා කියලා මේ වහනවා. නිසා වේදනාව විකරණය කරනවා. ඒක ආගාමීසින් නමතයි. කයි වේග චිත්‍ර වේගත් නමතයි. මනසකයි දායර ඒක කියන්නේ. අනේ අසඳරක් නෑ. මේ මානසික variazioni non internet. Lei diventa la dinamica che sarà la canzone da Io mi ha fatto pensare.